ප්‍රස්තුත වෙලා තියෙන්නේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සහ මේ සූත්‍රයට නම් දීපු උපවාන කියන ස්වාමීන් වහන්සේත් අතර වෙච්ච සාකච්ඡාවක්. මේ සාකච්ඡාවේ මූලික අර්ථය නැත්නම් තේමාව පොඥංග ධර්ම. ඉතින් මේ කාරණා ටික මේ ඉදිරියට කරන දේශනාව වටහා ගැනීමට නිදාණය වෙනවා පසුබිම වෙනවා. ඉතින් ඒ නිසා ඒක මාත් මේ වෙලාවෙත් මතක් කරගන්න ඕනේ. නමුත් මේ මුල්ම දේශනාවේදී මම මතක් කළා යම් වෙලියකට යම් කිසි කෙනෙකුට ධර්මය බොජ්ජංග මට්ටමට වැඩුණා නම් ඒක ඇත්තටම ශාසනික ලොකු ආඩම්බරයක් ඒක නඩත් ලොකු ශාසනික සම්පත්‍යක් ලොකු දෙයක් ඒ නිසා මේක මේ වගේ වැඩ දවස් තුනක වැඩමුළුවකදී ආපුරාවට එන කෙනෙකුට ගැළපෙයිදෝ නැද්දෝ කියන එක සැකේ අපි මුණින් ඉදිරිපත් කරගත්තා. ඒ මොකද බොජ්ජංග මට්ටමට ධර්ම වැඩෙනකොට නැත්නම් මේ හතක් වෙච්ච බොජ්ජංග ධර්ම බොජ්ජංග මට්ටමට වැඩෙනකොට ඒක සෑහෙන ඒ චරිතයට සේවයක් කරලා ඉවරයි. එහෙම නැත්නම් මේ විදියට මයි ළඟ බොජ්ජංග වැඩෙනවා කියලා තේරෙන්නේ උගාවක් මාර්ගය පසු කරපු යෝගාවචරයෙකුට එහෙම නැත්නම් දක්ෂ යෝගාවචරයෙකුට එහෙම නැත්නම් ගොඩක් කලතුණා තීරුමක් ඇති යෝගාවචරයෙකුට. ඉතින් ඇත්තට මේ ඒ වගේ දෙයක් මේ වගේ කෙටි භාවනා වැඩමුළුවට ගන්න එක එච්චරම සාධාරණ නෑ. නමුත් ඉතින් අර අපි ඔක්කොම සංසාරේ වශයෙන් ගන්නකොට සෑහෙන වයසක ඇත්තෝ නිසා ඒ වගේම කාටත් වගේ මේ කියන භාෂාවක කියන රචනයක කියන ව්‍යාකරණේ කාර්යය තේරෙන නිසා හැම කෙනාටම ලොකු උනන්දුවකුත් තියෙන නිසා මේක පොරොදෙන වෙයි කියන නිදහසර කාරණාව තමයි ඉදිරිපත් කරගන්න තියෙන්නේ. කෙසේ නමුත් අපි පසුගිය දවස් දෙකම ප්‍රයෝගශීලීව පාවිච්චි කරා මේ පළවෙනිම බොජ්ජංග ධර්මයේ වෙන සති සම්බොජ්ජංගය එතෙන්ට දක්වා වැඩෙන්න ඇති වෙන විපරිණාමය නැත්නම් පරිණාමය එනත රූපාන්තරණය ගත්තොත් ආධුනික යෝගාවචරයා බොජ්ජංග සතිය ගැන නෙවෙයි සැලසුම් කරන්නේ අරමුණු කරන්නේ හුදු සති මාත්‍රාව. මෙන්න අසතියෙන් හිටපු කෙනා සතිය හඳුන්ලා දෙනවා. අත්විඳනපු සතියක් ක්ෂණයක් චිත්තක්ෂණයක් ක්ෂණ මාත්‍රාවක් අත්දකින්න උත්සාහ ගන්න. උත්සාහ කරමින් ඒක මූලිකම ජීවිතේ වැදගත්ම ජීවිතේ પરමාර්ථය වශයෙන් දිගට දිගට කරගෙන කරගෙන යනකොට ඒ කෙනාට පෙරකල පින් තියෙනවනම් වචිරූපදීස වාසය ලැබිලා තියෙනවනම් සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ සංසේවනේ තියෙනවනම් ඇතුළත තමන් තුළ හටගත් ආ යෝනිසමංස්කාරයේ තියෙනවනම් ආරක්ෂණ මාත්‍ර වශයෙන් තියෙන සතිය වරින් වර අඛණ්ඩ වෙන්න පටන් ගන්නවා. එතෙන් දිගට සති චිත්තක්ෂණ වීදියක් එහෙම ස්රෝතයක් එහෙම නැත්නම් එක දිගට යන සතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. ක්ෂණ මාත්‍ර වශයෙන් සත්‍යං සති මාත්‍ර වශයෙන් අඳුර ගන්න අවස්ථාව සහ ඒ අඳුරා ගන්න ලද සතිය ඒකට අනුග්‍රහ කරලා ඒක එක දිගට පවත්නවා කියන එක යන්තම් පුස්පයිසල් එකට නගින් දිගන ගන්න එකයි නැගලා ඒක එක දිගට පාගගෙන වේගය ගන්න එකයි. ඒක හරියට කැමරාවකින් ගන්න ෆොටෝ එකකුයි වීඩියෝ කැමරාවකින් ගන්න ක්ලිප් එකකුයි අතර වෙනස. ෆොටෝ එකක් ගත්තාම කැමරා එක නිශ්චල ඡායාවක් වැටේ. නමුත් වීඩියෝ කරුවට පස්සේ ඒ නිශ්චල ඡායාව ආකාර සහ සටහන් වෙනස් වෙමින් වෙනස් වෙමින් කාලානුරූප වෙනස් වීම අර නිශ්චල ඡායාවට වැඩි තොරතුරු වගේක් වෙනත් වෙනවා. ඒ ඉතින් සති මාත්‍රාව හරියට නිශ්චල ඡායාවක්. අඛණ්ඩව පවතින සතිය මේ වීඩියෝ ක්ලිප් එකක් වගේ චිත්තක්ෂණ කීපයක් තප්පර කීයක් විනාඩි කීපයක් පවතිනවා. එතකොට අදාළ තේමාව අට වැඩි සජීවීව sannivedana කරන්න පුළුවන්. ඉතින් මේ sannivedana පැති දෙකක් තියෙනවා. එකක් යෝගාවචරය තමන්ට ඒත්තු ගන්න ගන්නවා. මට මේ සති මාත්‍රාවක් නෙමෙයි තියෙන්නේ මාත්‍රාව දැන් එක දිගට පවතිනවා. දෙක ඒකට අපිට මේ බුද්ධ ශාසනයෙන් ලැබෙන අනුග්‍රහය තමයි ඒක ඒ තාලෙට තව කෙනෙකුට කියනවා. නැත්තම් කමඨා සුද්ධ කරනකොට වාර්තා කරනවා. ඔය දෙකම හරි අමාරු. ඒ මොකද අපේ සම්පූර්ණ ජීවිතේ මේ දෙකට විරුද්ධව හිටලා තියෙනවා. අපිට වැඩ වැඩි, වගකීම් වැඩි, සති මාත්‍රාවට අර්ථකතනයක් නැහැ, අගයක් ආඩම්බරයක් නැහැ. ඒක මේ ආගමික වැඩක් කරගෙන අපි ආධ්‍යාත්මික වැඩක් කරගෙන ඒකට වෙනම සුසුචි අඳින්න ඕනේ. ඒකට වෙන්නම අරණ්‍ය ගත වෙන්න ඕනේ. ඒකට වෙනම වාඩි වෙන්න ඕනේ. ඒකට වෙනම ස්ථාන හදන්න ඕනේ. මේ තරමට අපි අසත්‍යමත්. නමුත් ඒ අසත්‍යමත් භවයේ තියෙන බරසාරකම දැනගෙන සතිය ඇති කරන්න ගන්න මේ ප්‍රයත්නය සාසනික වැඩක්. ඒ වගේම ලොකු අපකප්ප වීමක්, ඒ වගේම ලොකු ඥාන සම්භාරයක්. ඉතින් ඒක ලැත්තලා සත්‍ය මාත්‍රාවත් හට පිටින් නැතුව භාවනා මධ්‍යස්ථාන වලට බැන බැන යන පිරිස වැඩි. තේරෙන්නේ නැහැ. ඒකට කරන්න දෙයක්වත් නැහැ. නැත්තම් සරුවචනාංශී ලෝකේ පහළ වෙච්ච දිසාවේ වෙලාවේදී හතර දිසාවට බණ කියලා දියල්ලම නිවන් දක්කන්න තිබුණානේ. බොහෝම සෝච්චමයි නිවන් දැක්කේ. ඒසු ටික ඔක්කොම බුදු මුද්දැක්ක බණත් ඇහුවා අනිත් කටයුතුත් කළා. සත්‍ය මාත්‍රාවට විරුද්ධ වුණේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මේ සත්‍ය මාත්‍රාව ක්ෂණ මාත්‍ර වශයෙන් පවතින සතිය තේරුම් අරගෙන ඒ සතියේ තියෙන අඛණ්ඩ භාවයේ තේරුම් ගන්නකොට එයාට සතියේ ලක්ෂණ රස පච්චුපඨාන පදඨාන වශයෙන් සතිය අනිකුත් චෛතසික වලින් වෙන්කොට හඳුනා ගැනීම වැඩි වෙනවා. ඒකට කියනවා පරිච්ඡින්න ඥානය කියලා. සතිය කියන්නේ සද්ධාව නෙවෙයි, සතිය කියන්නේ වීරිය නෙවෙයි, සතිය කියන්නේ සමාධිය නෙවෙයි, සතිය කියන්නේ ප්‍රඥාව නෙවෙයි. සතිය ගැන සතිය. ආන ඒ විදිහට මේ සතිය අනිත්‍ය වයින් වෙන්කොට දැනගන්න ක්ෂණ මාත්‍ර සතියදී කරන්න බෑ. අඳුනා ගැනීමක් කරන්න බෑ ක්ෂණ මාත්‍ර සතියෙන්. සතිය එක දිගට යන්න ඇරලා, ඒක ගරු කරලා, ඒක ලබාගත් ලොකු ආශිංසනයක් විතර සලකවොත් විතරක් විශාල ඉල්ලමක් හරලා මැනිකක් අරගෙන මැනිකේ අගේ ආඩම්බරේ දැනගන්න හොඳ මැනික් දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා එතන මැනික් සාත්‍ර ඉගෙනගෙන මේ Taman අතේ තියෙන මැනික අගය කරනවා වගේ අර උපයා ගන්නාලද සතිය මාත්‍රා සතිය නෙමෙයි දිගට යන සතිය ඒකේ පවතින මේ අපිලාපන ලක්ෂණය කියලා අටුවාචාර්ය වහන්සේ පසු කාලේ හඳුනා දී විදියට සතිය යම් අරමුණකට පිහිටියොත් මතු පිටලේ ඉස්සලා යන්නේ අරමුණ කිඳාබයි. ඒක තමයි අපි දැනගන්නේ මෙතෙක් වෙලා මගේ හිතේ තියෙන தත්ත්වය අනුව ඇසුරු කරපු අරමුණ කිඳා බහිනවා ගෑරප්කෝකින් හරියට තැම්පිච්ච ආල කෑල්ලකට අයින්කොට වගේ. එහෙම නැත්නම් බුරුලුච්ච පස්කොඩකට එහෙල්ලකින් තමලා එන්නා වගේ ඒක එහෙම කාගෙන බහින. එහෙම කාගෙන බහින් නැති ගතිය තමයි ගලකට හෙල්ලකින් යන්නාම වෙන්නේ. එහෙම නැත්නම් තිරිවාන කෑල්ලකට ගෑරප්කෝකින් යනකොහම කිඳා බහින්නේ නැහැ. ඒ නිසා ආයෙ ගෑරප්කෝ ගන්නකොට කිරිවාන ගල ඇපිලා නැහැ. ඇමිනිලා නැහැ. තැම්පිච්චාලයකට හෝ තැම්පිච්චාල කෑල්ලකට හරි වේගයෙන් හරි කෝණයෙන් තද කෙරුවොත් ගෑරප්පු ගන්නකොට අල කැල දැවටිලා එනවා. ආන්න ඒ වගේ ඒ අරමුණත් එක්ක අරමුණ කිඳා බහින ගතියට කියනවා අපිලාපන ලක්ෂණ පොලාපයින් ගතියට කියනවා කිඳා බහින නැතු පිටපයින් ගතියට කියනවා පිලාපන ලක්ෂණ කියලා. ඉතින් මේ මේ සංසාරේ පුරාවට අපි ළඟ තිබුණේ අරමුණෙන් අරමුණට පැන පැන යන පිලාපන ලක්ෂණය. මේක තමයි වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් කියලා කොක්ටේල් පාටි කියලා එකින් එකට එකින් එකට පැන පැන පැන පැන යන ගතිය තමයි පිස්සු වෙරිච්ච වඳුරෙකුට තියෙන්නේ. ඉතින් ඒක තමයි අපේ සාමාන්‍ය මනස. කොයි එකේ ඉන්නවද මොනව කරනවද අන්තිමට බලනකොට කාගේ න්‍යායපත්‍රය කියලා දන්නේ නැහැ. නමුත් සතිය ඉන්නේ කන දන්නවා. එහෙම පිට පැනපු සතිය දැන් වරින් වර කලාතුරකින් තමන් ආපాతගත කරගන්න ලද අරමුණේ ටිකක් ඇතුළට බහිනවා. එතකොට Tamanට වැටහෙනවා මේ අරමුණෙන් අරමුණෙන් පැනපැන යනකොට කොයි එක තිබ්බද කොයි එක නැතුණාද මොකද වෙන්නේ කියලා සම්මෝසාවනේ කරකොලතරේ වගේනේ අංජබජල්නේ නමුත් අරමුණකට බැසනම් අරමුණට විනිවිදනම් අරමුණට ගිවැදුනා නම් සම්මෝසාවක් නැහැ මේක නෙවෙයි මේකමයි කියලා අසම්මෝස භාවයේ තේරෙනවා මම ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා කලකොල බවක් නැහැ ප්‍රකාශ කරන්න පුළුවන් මම එන්නේ එවැනි ආශ්‍රව ප්‍රසවාස එකක් දැක්ක දෙකක් දැක්ක තුනක් දැක්ක එතකොට ඒකේන ආශ්‍රව ප්‍රසවාසය කියලා දන්නවා විතරක් නෙවෙයි නෑ ආශ්‍රවසය කියලා දන්නවා විතරක් නෙවෙයි ප්‍රසවාසය නෙවෙයි කියලා දන්න සද්දයක් නෙවෙයි කියලා දන්නවා හිතවිල්ලක් නෙවෙයි කියලා දන්නවා වේදනාවක් නෙවෙයි කියලා දන්නවා. අන්න ඒකෙන් තමයි සම්මෝසාව දුර වෙන්නේ. ඒ නිසා සම්මෝසාව දුර වෙනකොටම සාපේක්ෂතාවය ඇවිල්ලා. යමක් Taman ඇසුරු කරනවා නම් අනිත් එක නෙවෙයි. ඒ වගේම තමයි ඒ යමක් ඇසුරු කරනවා නම් සම්මෝසාව නැත්තම් අනිත්‍යව පිටු දකින්න එක ඉබේම වෙලා. මේකට ගියා කියන්නේ අනිත්‍යව අමතක කරලා, අනිත්‍යව කැප කරලා, අනිත්‍යව පාවා දීලා, අනිත්‍යව පරිත්‍යාග කරලා. ජාපිට මේක හරි අමාරුයි. මොකද එකක් ගන්න අනික් ශල පරිත්‍යාග කරන්න ඕන බව දන්නවනම් මම හිතන්නේ එක එක්කත් එකක් ගන්න යන්නේ නැහැ. අපි ඒ තරම් කැවද කෑදරයි ලෝකෙට. අපි තරම් කෑදර මේ සමුහය ගන්න. නමුත් ඒක තකතිරුකම. ඒකට කියන්නේ දොඩම් ගොඩ බදාගත්තා වගේ කියලා. දොඩම් ගොඩ බදාගත්තට එකක්වත් හම්බ වෙන්නේ නැහැ. එකක් ගත්තොත් නම් ගන්න පුළුවන්. ඒක නිසා අපි මෙතෙක්කල් කරන්න ගියේ මේ දරුමුණු ගුරු රත්තරම් මිනිමුතු හරකබාන ඉඩම් බූදල් හේරම් බදා ගන්න ගියාම ඒ කැහුලාවට එකක්වත් බුද්ධ විදින්න හම්බ වෙන්නේ නැහැ. උංගාක් සල්ලි තියෙන එකේ කොටුවක්ක සල්ලි පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. උන් කොට්ට වහගෙන තියෙන සල්ලිවලි මෙට්ට වහගෙන තියෙන සල්ලිවලින් ඒකට බුදිය ගත්තට රැට නින්ද යන්නේ කවුරු හරි මටලා සල්ලිද ගයිය. අනික් මනුස්සයට එහෙම ගන්න තියෙන දේ දෙල්ලටක් හරි වසටක් හරි තම්බන කාලා බුදියන්න පුළුවන්. ඒ නිසා දන්න භාවිතා කරන එක දන්නකම අනිද්දී සියල්ල ප්‍රතික්ෂේප කරනවා කියන බීතිකාව අපේ හිතේ නිතරම තියෙනවා. ඒ නිසා අපි එකට හිත දාන්න කැමති නැහැ. හැම වෙලාවෙම අනාගෙන පටලවාගෙන ඒකට කියනවා සම්මෝධාව. එහෙම නැත්නම් අන්‍ය විಹಿತ බව. ඉතින් ඒක හොඳට තේරෙනවා. උගත් නුගත් ભેදකින් තොරව, බාලමහලු ભેදකින් තොරව, පැවිදි උපවිදිකින් තොරව, බුද්ධඝම බුද්ධඝම ભેදකින් තොරව යමක් තෝරන්න ගිය ගමන් අපේ හිත නිකන් කූඩල්ල කොට උඩ තිබ්බා වගේ නුරුස්නාගතියක් යනවා. මොකද එකක් තෝරන කියන්නේ බොහෝ දේ ප්‍රතික්ෂේප කිරීමක් මේක න්‍යාය ධර්මයක්. නමුත් අපේ හිත බයයි. ඉතින් ඒ නිසා එන්නේ ඒ ගතිය තිබිලා ඒක අගය කරන වෙලාවට කියනවා අසම්මෝස රසය. සම්මෝසාවක් නෑ මම ඉන්නේ ආශ්වාසයේ විතරයි. ඒ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නෙමෙයි කියලා දන්නවා. ඒ විතරක් නෙමෙයි ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස් වෙන හැටි දන්නවා. ඉස්සරහට ඉස්සරහට යනකොට මේ දැකපු ආශ්වාසයේ ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන හැටි දරක් නෙමෙයි. ඉස්සෙල්ලා දැකපු ආශ්වාසයෙන් වෙනස් වෙන හැටි බව තේරෙනවා. මේ දැකපු ආශ්වාසයක් ආය ප්‍රසවාස කියලා ආය ආස්වාසයට එනකොට තිබුණේකට වෙනස් වෙන හැටි. ඒ මේ කතාව මේ බලන ආස්වාසිය ආස්වාසින් ආස්වාසයට වෙනස් වීමකුත් තියෙනවා. ප්‍රසවාසින් ප්‍රසවාසයට ආස්වාසින් ප්‍රසවාසයට වෙනස් වීමකුත් තියෙනවා. මෙන්න මේ දෙතෑවර වෙනස් වීම පිම්බීම හැකිලිම ගත්තත් වම දකුණ කියලා ගත්තත් කිසිම වෙනසක් නැහැ. ඉතින් මේක අල්ලගෙන විශාල අවුලක් ඇති කරන දිනවා මේ පිම්බීම හැකිලිම කරන එක නයික භාවනාවක් කරනවා. ආනාපානය කරන එක නතාව භාවනාවක් කරනවා. සක්මන් කරන එක භාවනාවක් නෙවෙයි. ඒ වගේම අපි ඊගෙදර දොරේ වැඩක් කරනකොට මේ සීතල සහ මේ උණුසුම කියලා. මේ දෙක අතර වෙනස දකිනකොට ඒක භාවනාවක් කියලා අපි කියන්නේ නැහැ. අපිට භාවනා කියන්නේ ධර්මණ්ඩිකෝ දාන කුෂන් එකක් උඩ වාඩි වෙලා ඇත් දෙක වහගෙන ඉන්න එක විතරයි භාවනාව කියලා තියෙන්නේ. ඒ තරම් අපි මේ භාවනාවදී කරන්නේ අසම්මෝෂය අසම්මෝස රසය ඇති කරගන්න එකයි සම්මෝසාව දුරු කරන එකයි මොකා හරි කමන්නේ ඉඳගෙන හරි ඇවිදිමින් හරි එදින්දා වැඩවල හරි කමන්නේ කරන දේ මේකයි කියලා වෙන් කරන්න දන්නවනම් ඒක භාවනාව. ඒක සතියේ කෘත්‍ය කියලා කියනවා. සතිය කර දෙන වැඩේ. සියල්ල ප්‍රතික්ෂේප කරලා එකකට හිත දාන. ඒක ගැන කැඳේ ගලබේරුවා වගේ කියමන ඇත්ත ඇති හැටි කතා කිරීම. අනෙක් සියල්ලම වල්පත්. අනිශ්චයල්ලම සම්පප්පලාව. හරියට කතා කරනවා නම් ධර්ම කතා කියලා කියන්නේ තමන් කතා කරන දේ හරියට. ඉතින් ඒකේ සම්පප්පලාව නොවි කතාවක් වෙන්න ලකුණු ටිකක් තියෙනවා. මොකද මේ විදිහට දේවල් වෙන් කර හඳුනා ගන්න බෑ අතීතයේ දේවල් වල. අනාගතයේ දේවල් වල. අතන තියෙන දේවල් වල. අරයා මෙයා ගැන. මේක හඳුනන්න පුළුවන් වෙන්නේ මම දැන් මෙතන තියෙන එක විතරයි. නිසා යම් වෙලාවක අපි අතීතනාගතය ගැන කතා කරනවා නම් අරය මෙයා ගැන කතා කරනවා නම් අතන මෙතන ගැන කතා කරනවා නම් පැහැදිලිවම සම්මෝධාවක් තමයි. ඒක කවදාකවත් ඒ වගේ කුණු වෙච්ච දේවල් වල පැහැදිලි කරලා වෙන් කරලා කියන්න බෑ. ඒ නිසා මේ අසම්මෝස රසය එනවත් එක්ක මේ මම දැන් මෙතන කියන එකලස එනවා. ඉතින් මේ මම මෙතන කියන දේම් පිට දියල්ලම අසත් ධර්මයේ සම්මෝ මේ සම්පප්පලාව කියන එක නෙවෙයි කතා කරන්නේ. එහෙම නැත්නම් සරුවචනංශේ කලින් දේශනා කරපේවා සම්පප්පලාප වෙන්න එපා. මොකද සරුවචනංශේ දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ අවදිභාවය ඇතිකරණ්ඩයි අප්‍රමාදය ඇතිකරණ්ඩයි දන්න දෙයක් ගැන කතා කරපන්. නැත්නම් කට වහගෙන හිටපන්. මේ කතා දන්නේ නැති දේවල් ਬਾගෙට දන්න දේවල් කතා කරන්න ගිහිල්ලා අද ලෝකේ එහෙන් යුද්ධ මෙහෙන් අනවශ්‍ය ප්‍රේම සම්බන්ධකම් කිලෝරක් නෑ හරියටියට යමක් ගැන දන්නවනම් කිසිම යුද්ධකුත් නෑ කිසිම ප්‍රේමකුත් නෑ ඒකට ඔය දෙකම ඕනේ කරන්නේ ඒ දෙකක් කිසි එකක් මත වර්තමාන මොහොත රැඳිලත් නැහැ. ඒ නිසා අපි හරි බයයි ඇත්ත කතා කරන්න වෙයි කියලා. අපි තීන් අඩයමයා කියපු නව කතා කියෝකේ ඉන්නවා. රේඩියෝ එකේ කියන පච ටික අහනවා. ටෙලිවිෂන් එකේ තියෙන පච ටික අහනවා. එහෙම නැත්නම් සෙල්ෆෝන් එකක් අතේ තියන කාගෙද කුණු වර්පයක් අහා ඉන්නවා. ඉතින් මේ ඔක්කොගෙම වෙන්න තියෙන අපි සම්මෝධාවට සම්පූර්ණ ඡන්ද දෙනවා. අසම්මෝධා වෙනකොට හරි කම්මැලි. හරි නීරසයි. හරි ඒකාකාරයි. හරි තනි වුණා වගේ. හරි බයක් ඇති නමුත් සත්‍ය මාත්‍රා වඩන කෙනාට ඕ සතිය දිගට පවත්වන එකනට මේක තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ මොකද්ද ඕ මාළුව ඉව්වට මොකද ලුණු මදි වෙලා වගේ. කිසිම රසයක් නැහැ නිකන් රොඩු ටිකක් වහයි. නමුත් ලුණු කියන්නේ තණ්හා. ඒ නිසා ලුණු වැටුණයි කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨිය. ඒ නිසා මේ අසම්මෝස රසය තේරෙන්න සෑහෙන යෝනිසමනස්කාරයක් ඕනේ. සෑහෙන අසුවිරු ඥාන අවශ්‍යයි. සෑහෙන කෙලෙස් වලට බයක් ඇති වෙන්න ඕන සංසාර බයක්. සෑහෙන අත්තරදි ටිකක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ලෑස්ති වෙලා යන්න ඕනේ. දැන් ඕ මගේ හිත ආනපාන ගියා. නැත්නම් ආශ්වාසයට ගියා. මේ ආශ්වාස මේ ප්‍රශ්වාසය නෙවෙයි. අනේ මේ ටික මට මේක ආස්වාසේ දාවේනික ලක්ෂණ හරහා බෞද්ධික ලක්ෂණ හරහා පච්චත්ත ලක්ෂණ හරහා මේ කමඨාන් සුද්ධ කරනවා කියන්න පුළුවන් නම් ඒක තමයි මගේ සත්පුරුෂ ගතිය මේකටයි අපි මේ ඔක්කොම බෙල ගහලා ඉන්නේ අනේ ඒ ටික කරන්න මට හොඳට ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කළ බලා ගන්න ලැබීවා ඒ වගේම නැවත නැවතත් ආස්වාසයට මතුවෙන මතුවලා හිත දාන්න ලැබීවා මේ එළඹි ගතිය මේ අප්‍රමාදය මේ සතිය කෘත්‍යය අර දිගට පවත්වන්නට ලැබේවා කියලා මේ යෝගාවචරයාට බයිසිකලයක් ඉස්ලාම් පැදගෙන වැටෙන්නේ නැතු යන්න හදන එකනා ඒක දිගට ආයෙම නැග්ගොත් බැස්සොත් නගින්න බෑනේ ඒ නිසා පුරුදු වෙන්න වගේ මේක තේරෙනකොට පුංචි අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තියක් වැඩෙනවා අසම්මෝධ භාවය එනකොට හැබැයි මේක අවුරුදු 15 20 භාවනා කරපුවත් මම දැකලා තියෙනවා කවදාකවත් සතිය කියන එක අහලවත් නැහැ. කවම කවදාකවත් තමන් කරන භාවනාවේ කර්මස්ථානයේ කාටවත් කියලා දෙන්න කියන දන්නේ නැහැ. ඒකට දිග ප ဋ ාහන පොත් ඉතර කතා කරනවා. අර මූල ධර්මය මේ මූල ධර්මය අරයා කියුවේකයි මෙයා කියපේකයි කියන මිසක් අපදානේන සම්පායති කියන විදිහට චර්යාවෙන් සපේලා කියන්න දන්නේ නැහැ. එහෙම ප්‍රොෆෙසර්ස්ලා මම දැකලා තියෙනවා. එහෙම නිකායවල මහානායක හඳුරු මම දැකලා තියෙනවා. එහෙම මේ මම බුද්ධහම අනුන්ට උගන්වන්නේ නැත්නම් මම දැකලා තියෙනවා. අභිධර්ම ගුරුවරු දැකලා තියෙනවා. මේ මිනිස්සු අනුන්ගේ හරක් බලන ඉන්දියරෝ වගේ කවදාකවත් පස්කෝරසේ විදපු මිනිස්සු නෙවෙයි. බත් බැලියෝ බත් ටිකට අනුන්ගේ හරක් බලනවා හැබැයි පස්කෝරසේ දන්නේ නැහැ. ඒ නිසා එහෙම පස්කෝරසේකට හිමිකම් ලබන්න නම් අසම්මෝස භාවයේ තේරෙන්න ඒ වගේම විෂයාභිමුඛ භාව පච්චපත්තහනා කියලා මම දැන් ඉන්නේ මෙන්න මේ අරමුණේ බව දන්නවා. එහෙම නැත්නම් මම මූණ දාලා තියෙන අරමුණ මේකයි කියලා කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. විශේෂයට නැත්නම් අරමුණට අභිමුඛ වෙනවා. පැකිලෙන්නෙත් නැහැ. වික්තයි ප්‍රතිබලයි. අරමුණට ගියා මේ අරමුණ තමයි මම ඉන්නේ. ඒක මේ මූල කර්මස්ථානේ වෙන්න පුළුවන් වෙන එකක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ අරමුණ අපි වෙනදක් කෙලෙස් අරමුණක් වෙන්න බුණා මේක පිං අරමුණක් කරේ ඒක ප්‍රශ්නයක් නැහැ. මේක බුදුහාමුදුරගේ දැකපු අරමුණක් වෙන්න මොකද දේවදත්ත වෙන ප්‍රශ්නයක් නැහැ. මම දැන් මුණ දාලා තින්නේ මෙයාගේ කියලා. ඒ දේ මුණ දාපු දේ විෂය මේ අභිමුඛ භාවය තමන්න තේරෙනවා මේ තමන්ගේ ජීවිතේ වීරත්වයක්, ධීරත්වයක්, සූරත්වයක් ඇති කරලා තිනවා. මතුවෙච්ච අරමුණේ වංශ හොඳ නරක හරි වැරදි ඌව තෝරන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මම මේ අභිමුඛ වෙලා තියෙන්නේ මෙන්න මේ අරමුණටයි කියලා. අභිමුඛ භාවය හේතුඵල ධර්මයක් මිස මම ගත්ත එක්කුත් නෙවෙයි. මම නම් ගන්න කියලා තියෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් ආනපාන වෙන්න පුළුවන්. නමුත් මගේ හිත තියෙන දැන් සද්දයක. එතකොට මම දන්නවා මේක අර ආස්වාස් ප්‍රසවාසී නෙවෙයි සද්දයක. හැබැයි මම සද්දෙට මුණ දාලා තියෙන නිසා මගේ මේ නාසිකාග්‍රයේ තිබුණ හිත නැත්තම් කාය පොට්ටබ්බේ තිබුණ හිත දැන් චක්කු විඥානය කියලා චක්කු ප්‍රසාදේ තියෙන සද්දයක් ඇහෙනවා. ඒක ඉතින් හිත නරක වෙලා ඇති. සතිය කරනවා කියලා හිතලා ඇති. නමුත් අරමුණ මාරුණාට, විෂය මාරුණාට හම්බෙච්ච විශේෂයට අභිමුඛ වෙලා තියෙන බව දන්නවනම් ඇත්තටම සත්‍ය කරලා නැහැ. නිසා යෝගාවචරය කලින් Tamanට කන කන බින්දංග ගහ හිටියට, බින්දෙන්ඩුවේ හිටියට විෂයාභිමුඛ භාවය කියලා. Taman දැන් අභිමුඛ වෙලා තියෙන මොකීටද කියලා. පූර්ව නිගමනයකින් තොරව දකින්න පුළුවන් தത്വෙට එනකොට පේනවා හැම අරමුණක්ම එක හා සමාන ධර්මයක් උගන්වනවා. මූල කර්මත්තන විතරක් නෙවෙයි. ඒ හැම එකක්ම ඉන්නේ ධර්මතාවයක් අනුව අන්නේ ධර්මතාවයට පයින් ගන්න එපා. ධර්මදාන තමන් පතනදී නොවෙන්න පුළුවන්. නමුත් මේ විෂය අභිමුඛ වෙච්චදී මෙන්න මේක උනේ කියලා ඇති බව වෙච්ච දේ වෙච්ච විදිහට දකින්න එක ඒකට කරප්පම් ඇති කරගන්න නැතුව බය බීතික ඇති කරගන්න නැතුව පැකිලීමක් ඇති කරගන්න නැතුව සක සංකා ඇති කරගන්න නැතුව නද්දකින්නපතන් කියන්නේ නැතුව අභිමුඛ වෙච්ච අරමුණ මෙන්න මේකයි කියලා ප්‍රකාශ කරන්න නම් සෑහෙන පරිචයක් සෑහෙන මේ අවබෝධයක් ਸਰවඥාන්සේ පෙන්වන ලදන මේ නෛර්යානිකත්වය නැත්නම් හේතුඵල ධර්මයට ගරු කරන ගතියක් තියෙනවා. අපි අපිට හැම වෙලාවෙම අභිමුඛ වෙලා තියෙන එකට එක්ක මනාපේ පහළ වෙනවා එක්ක අමනාපේ පහළ වෙනවා. පහළ වෙච්ච නිසා අභිමුඛ වෙච්ච එක අභිමුඛ වෙච්ච හැටියට කියන්න දන්නේ. එක්ක අතිශෝක්තියට දානවා. එහෙම නැත්නම් අව탁සිරු කරනවා. එතකොට ඒක අභිමුඛ භාවය කියන්නේ අභිමුඛ භාවය වුණාට එයා කියන්නේ හිතිච්ච දේ මිසක් දැකපු දේ නෙවෙයි. ඒක නිසා අපි හැම වෙලාවෙම කතා කරන්නේ දකින්න කැමැති දේවල් ගැන මිසක් කවදාකවත් කිසිම කෙනෙකුට දැකපු දෙයක් දැකපු විදිහට කතා කරන්න බෑ ආර්යයන් වහන්සේ තමකට ඇර. ඒක ආර්යයන් වහන්සේගේ විකූර්ණ ශක්තියක්. දැකපු තේ දැකපු විදිහට කියන්න බුලන් අතිශෝක්තියක් නෑ අව탁සීරුකුත් නෑ. අහපු දේ අහපු විදිහට කියන්න පුළුවන්. දැනිච්ච දේ දැනිච්ච විදිහට කියතයි. මේක තමයි අවුරුදු 6ට අලුදාරයේගේ අඩු දරුවෙක්ගේ සෝර භාවය. අඩු අවුරුදු 6ට අඩු දරුවන්ට බොරු කියන්න බෑ. අතිශෝක්ති දන්නේත් නැහැ. ඒ රාබන් මිනිස්සේ ක්‍රාවිකුන් මිනිස්සෙක්ගේ මේ පොඩි දරුවෙක් හිටියලු. ඉතින් මේ මිනිසා ගිය ඇතුළේ ඉඳලා පොලිසියෙන් පැන්නා. මේ පොලිසියෙන් ගිලවලු මේ බබා තාත්තා ගෙදරද කියලා. ඉතින් දුවර නිහිලවලු තාත්තගෙන් මේ තාත්තේ පොලිචියෙන් මෙහෙම එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා තාත්තා ඉන්නවද කියලා අහනවා කිව්වා. ඊට පස්සේ කොහොම නෑ කියන්නේ නෑ කියන්නේ කියලා. යා කිව්වලු තාත්තා කිව්වා තාත්තා ගෙදර නෑ කිව්වා කිව්වා. ඒ උට වෙනම හිතන්න දෙන්නේ ඔව් දන්නේ එච්චරයි. අනේ මේ වගේ පොඩි එකා ළඟ තියෙන මේ ගුණේ ලොකු වෙන්න වෙන්න අපි ළඟ නෑ. ඒ නිසා මේක මේ බැරි දෙයක් කියලා කියන්න යන්න එපා. මේක මේ අමතරින් ගන්න දෙයක් එහෙම නෙවෙයි. මේ අතරමඟ ඉගෙනගත්ත ചാටුව. මේ අතරමඟ ඉගෙනගත්ත මායාව. අතරමඟට ෂටගතිය වංචනික ගති නිසා කිසිම දෙයක් දැකපු විදිහට මේවා කරන්න බෑ විශේෂයට අභිමුඛ වුණාට පස්සේ පේන දේ පේන හැටියට කිව්වහම ඒක නේ අනු හිටනරක් වෙයි කියලා මොනේ චාවල් දාලා ආලප්පන ආලප්පන දාලා ආලවට්ටම් දාලා කතා කරන්න ගියාම සම්පූර්ණ ඕන දේ නෙවෙයි කියවෙන්නේ ඒක නිසා මේ සතිය වඩන කෙනාට විශාල ප්‍රශ්නයක් එනවා මේ එක එක නාගේ මේ වල්පල්ල අහා සතිය වඩන්න පුළුවන්ද කියලා. කතා කරොත් පචයක්. කිව්වොත් බොරුවක්, කෙරුවොත් තොරකමක්, කැත කෙරුවොත් පාරක. ඔන්නෝම තමයි මනුස්ස ජීවිතේ හැටි. මෙච්චර වැසිකිලි තිබුණාට කතා කරන්න ආසාව තියෙන පාරේ. මෙච්චර සත්‍ය මොනිසරාතියේදී බොරු කියන්න ආසයි මේ දැනගන්න නෙවෙයි කියන්නේ. උගුරට දැනිලා නෙවෙයි, දිවට දැනිලා නෙවෙයි කියන්නේ. අතිශෝක්තිය. කෙරුවොත් ගත්තොත් Tamanටයි සියන්තියක්. හොරකම් කිරීම තමයි අද දේශපාලනඥයන් ඉඳලා පන්තිම තුප්පතයි දක්වා ප්‍රධානම කෘත්‍යය තමයි පුළුවන් තරම් කුට්ටි කඩාගන්න. ඉතින් ඒ ලෝකේ බලනකොට විෂාභිමුඛ භාව කියලා කියන්නේ ඊ타මත්ම සරල විදුල් කුට්ටිය කරා බලනවා වගේ පුංචි දඩුවෙක්ගේ තියෙන මනස මේක තමයි රහතන් වහන්සේගේ මනස. මේක තමයි ආර්යයන් වහන්සේගේ මනස. ඉතින් මේ කොච්චර අමාරුද බලන්න ඔය මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේදී උත්සාහ කරන හැටි බලනකොට මේ ඇත්ත දැකපු දේ දැකපහටියෙන් කියන්නේ මේ හැම කෙනෙක්ම වැඩි හිටියෙක් නේ. හැම කෙනෙක්ම භාෂාව හසුරවන්න දන්නවනේ. හැම කෙනාටම ඕනෑනේ ඇති ඇති කියන්නේ. කොහෙන්දෝ මේ සත්‍ය ඇඹරෙනවනේ. සත්‍ය ඇද වෙනවනේ කියා ගන්න බෑ. ඒ නිසා විෂයාභිමුඛ වච්චපඨානා කියන මේ අභිමුඛ විෂය වැටහෙන ආකාරය කියනවා කියන එකෙන් අපි තාම බාලාංශ පන්තියවත් නැහැ. බාලාංශ පන්තියවත් නැහැ. බුදුරජාණන්සේට විතරක් කියනවා අද්දෙච්ච වචන බුද්ධ අමෝඝ වචන ජින බුදුහාමර වචන දෙකක් නැහැ. යකපතේ දැකපු හැටිමයි කුදී දැක්කත් ඉච්චර හැන්දෑ දැක්කත් ඉච්චරයි. අමෝඝ වචන ජින බුදුරජාණන්සේගේ වචනේ කිසිම පුස්සක් නැහැ. කිසිම අතිශෝක්තියක් නැහැ. කිසිම හැඟවිල්ලක් නැහැ. ඉතින් ඒක සතිචිත්තක්ෂණේ නගෙන බුදු හිතේනවා අපට. ආර්ය හිත එනවා. එතකොට තේරෙනවා දැන් නම් මේ දැකපු එක ආලවට්ටන්න නැතුව අතිශෝක්තිසෝ තේරෙනවා. ඒ වගේම මෙවැනි හිතක් ඇතිකරන්න ආසන්න කාරණාව. නැත්නම් මෙවැනි හිතක් ඇතිකරන්න උදස් උපදෙස් දෙන පස්සේ කියලා උදව් කරන්න මොකද්ද? කාය ආදී සතර සතිපට්ඨාන කියලා වරද්ද වරද්ද සතිය පිහිටුන එකමයි. සද්ධාවෙන් මේක ගන්න බෑ. වීර්යයෙන් මේක ගන්න බෑ. සමාධියෙන් ගන්න බෑ. ප්‍රඥාවෙන් බෑ. සතිය ඇති කරගත්ත උත්සාහය හරහා වැටි වැටි ගිය නිසා තමයි කෙලින් ඇවිදින්නේ. එනිසා යෝගාවචරය මුල් කාලේ සත්‍ය කියන්න ඕනකම තියෙද්දි තේරෙන දේ කියලා බැනුම් අහා මේ යන ගමන හරීම සුන්දරයි. හරීම හුරතලයක්. ශාසනය කරන ලොකු ජීවිත පරිත්‍යාගයක්. ඒ නිසා අපි මේ ටික මේ සතිය දිගට පවත්තන ටික බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ පරිශ්‍රණයේ මර ඇඳේ ඉඳගෙන කරන්න බෑ. දෙදු වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒ නිසා හැම කෙනාම මැරෙනවා. හැම කෙනාම එන්නෙන් ලෙඩ වෙනවා. හැම කෙනාම එන්නෙන් වයසට යනවා. මේ මැරියන් කියලා පතනවා නෙවෙයි මම. මැරෙනවා. මැරෙනවා. ඒක නිසා ඒට යන්න ඉස්සෙල්ලා මේ ටික කරන්න ගියාම කියනවා නෑ මේ බබා දුවට බබෙක් හම්බෙච්ච නිසා සතිය පිටවන්න බෑ. මහත්ය රට ගිය නිසා සතිය පිටවන්න බෑ. මහත්ය රට ගියාම මැරෙන්නේ නැතු වෙනවා. ලෙඩ නොවී ඉන්නවා. වයසට නොගින් ඉන්නවා. ඔත් වයසට යන වෙලාවේදී මේකත් නැත්තම් අරාමලියත් ආවම අලිමන්තියට හරක් කියලා තිබුණට වැඩිය කරදරයි. ඒ නිසා මේ වගේ පිළිසක් මේ ගන්න ප්‍රයත්නේ බලනකොට මේකෙත් නාකියෝ ඉන්න ප්‍රශ්නයක් නැහැ. ලෙඩ්ඩොත් තියෙන ප්‍රශ්නයක් නැහැ. මේක ඉඳලා දෙක්නේ මැරිලත් ගියා. ඒත් ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ඇවිල්ලා ස්පිතාලේ ගෙනියන එකට මැරුවා. ඒත් ප්‍රශ්නයක් නෑ අඩු ගානේ මේකේ භයානකම දැනගෙන මේකේ ගැඹීරත්වයේ දැනගෙන අපි මේ කරන උත්සාහය ਸਰවචනාංශ කරන උත්තර උත්තරීතර සැලකිල්ල. ඉතින් ඒ සත්‍ය මාත්‍රාව සති සතියක් බවට එහෙම නැත්නම් දිගට පවතින සතියක් බවටපත් වෙනකොට වැටි වැටි ඇවිද බබා කෙලින් ඇවිදිනවා වගේ. කකුල බිම තියතියා බයිසිකල් පදින පුරුදු වෙච්ච එකන දිගටම කකුල ධාන පදිනවා වගේ. ඉලිකිලි පීනපු එකන එක දිගට ඔලුව උස්සගෙන පීනන්න පුළුවන් තත්ත්වයට එනවා වගේ. මෙන්න මේ මේ අවස්ථාව භව ජීවිතයක මේ අවස්ථාව හරිම විචිත්‍රයි. ඒ පොඩි දරුවෙක් පහතෝරන වෙලාව වගේ. ඉතින් මේකට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න මේක අපි විහිළු කරනවා උපහාස කරන එක ඇත්ත. ඒ කෙරුවට ජීවිතේ තියෙන සුන්දරම අවස්ථාව, සංසාරේ තියෙන සුන්දරම අවස්ථාව. මීට පස්සේ මෙයාට තේරෙන්න පටන් ගන්නවා ටික දුර ගියාට පස්සේ දැන් ඔන්න මට සත්‍ය සමාසතිය කැඩිලා, සද්ධාව කැඩිලා, සීලය කැඩිලා, හිත බොහොම පශ්චාත්තාප වෙලා, විපිලිසර වෙලා. ආ මේ වගේ වෙලාවල නැවත සද්ධාවන්ත වීම සඳහා, සීලවන්ත වීම සඳහා නැවත සත්‍යමන්ත වීම සඳහා කුමන තැනකින් පටන් ගන්න මොකද කරන්න ඕනේ කියලා දැන් දී ඇති තත්වයේ ඉඳලා මට පුරුදු සතියට නැත්නම් සාමාන්‍ය සතියට හිත පවත්වීමට යෝගාවචරයට ඉර්ධිපාද හතරක් තියෙනවා ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා කැමැත්ත හරහත් යන්න පුළුවන් නැවත නැවත කරලා සද්ධාවෙන් ඉතින් යන්න පුළුවන් චිත්ත ශක්තියෙන් හිතාගෙන මං ඉදානම් කොහොම හරි ගියා අද බැරි වුණා. නමුත් මේක නැවත ගන්න ඕන කියලා චිත්ත ශක්තිය යන්නත් පුළුවන්. මීමන්සාව කියන විමසුන් නොනේ යන්න පුළුවන්. නැත්නම් වීර්යෙන් යන්න පුළුවන්. ඒතර මේ සතිය සඳහා වැටිච්චුනට පස්සේ නැවත සතියම ඉස්සර කරගෙන ඉදිරියට යන කෙනා අසීමිත වීර්යයක් අවශ්‍ය වෙනවා. අසීමිත වීර්යයක් ඕන. මොකද ඒ තරම්ම මේක මේ දිනු කරගත්ත සතිය කැඩෙන බංකොලොත් වෙන නැතිනාස්ති වෙන සිද්ධි අපේ ජීවිතේ ලැබෙනවා. අන්නේ වෙන වෙලාවක අරෝපදේශ සහිතව හෝ රහිතව නැවත සතිය මට ඇති කරගන්න පුළුවන් ඇති කරනවා කියන ශක්තියට එනකොට අපිට ඒකයි සතිය ඉන්ද්‍රිය ශක්තියක් වෙලා. සතිය නැති වැඩි දේවල් ගොනු කරගෙන ඉදිරියට ගෙනියන්න නැවත තන වඩා ගන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒසොට යෝගාවචරයට කැඩෙන්නේ නැහැ කියලා කියන්න බෑ. කැඩුණාට පස්සේ තන වඩා ගන්න, වත ගහ ගන්න තැනුමක් තියෙනවා. මේ මට්ටමට ආවට පස්සේ ඒ යෝගාවචරය තියෙන අපේ ජීවිතේ කියන්නේ හොද හොද මඩේ දෙමිල්ල. අමාරුවෙන් සතිය වඩ아가න ඔන්න ගිහිල්ලා මොනවා හරි කරපු ගමන් අරක තීරම ඔක්කොම පිටර එක මල්ලේ දාලා මල්ල බිම වැටුණා. තීරම චුරුපට්ටම් වෙලා යනවා. ඊට පස්සේ එකකින්වත් වැඩක් නැහැ. ඒක නිසා දැන් ඒ යෝගාවචරය උත්සාහ කරනවා මේ තන වඩා ගන්න සතිය අරස කරගන්න එපා. මේ උපෙන් ලද පිටර ටික වෙළඳපොළට ගෙනියනකම් වැටුණත් කැඩෙන් ටික බේරලා ඉතුරු ටික හරි බේර ගන්න. මෙන්න මේ විදිහට සතියට ආරක්ෂා උපට්ඨාමේ උප ආරක්ෂක සංවිධාන දෙන්න පටන් අර ගන්නවා. මේ ආරක්ෂක සංවිධානයේදී තම උපයන ලද සෑම දෙයක්ම Tamanට අරියාදුවට හිරිනවා. ඒ සඳහා වෙනම ආර්යයන් වහන්සේලාගෙන් අපිට ක්‍රම වේදයක් ඉගෙන ගන්න වෙනවා. උන්වහන්සේලා කොහොමද මේක අරසා කරේ කියලා. ඒ අරසා කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙනවා අපි ඔය ආදර්ශමත් සතිමත් පුද්ගලයෙක් වශයෙන් මම ඉන්නකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිගට සතිය තියෙන්න ඕනේ කියලා. අපි ළඟ තියෙනවනේ එක එක මති මතාන්තර. මොකද ඒක නම් කරන්න බෑ. ඉඳලා හිටලා සතිය කැඩෙනවා. කැඩෙන කොටයි දන්නේ මෙන්න සතිය තියෙනකොට අරමුණට கிඳා බහිනවා සතිය නැතිනකොට අරමුණෙන් පිටින් පිට පැන පැන යනවා. සතිය තියෙනකොට සම්මෝධාවක් නැහැ. මම මේ කෝකද ඉන්නේ කියලා සතිය නැතිකොට මොකද කරේ මොනවද වුනේ මොකක්වත් මතක නැහැ ඔක්කොම අවුල්. මේ සම්මෝධාව තමයි මේ ඉගෙන ගන්න ළමයින්ට ඉතාමත්ම අවශ්‍ය කරන්නේ. කියවන දකින්න දේ අනිත්‍යව වෙන් කරලා අරගෙන ඒක ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍රයේ ලියන්න පුළුවන් නම් ඔය එක දැනුමක්වත් ඉගෙන ගන්න ළමයි කියව නෙමෙයි. ඒවා මේ මේ කොහෙන්ද ගත්ත දකන්නේ නැන් නොලෙජ් එකක් තියෙනවා. අත් ඒක වෙන් කරලා දැනගෙන උත්තර පත්‍රයේ ලියන්න පුළුවන් නම් එච්චරයි දැනුම කියන්නේ. අද අද තියෙන මේ කඩප්පුලි දැනුම. එහෙම නැත්නම් මේකේ ලෝකායත දැනුම. ඒ දැනුමට ඕන කරලා තියෙන්නේ සම්මෝධාවක් නැතු ඉගෙන ගන්නකොට වෙන් කරලා දැනගන්න ඕනේ. ඒක වෙනම මොලේ තැම්පත් කරන්න ඕන ඩිකෝඩ් කරලා ඒ සබ් ඩිවිෂන්ස් වල ඊට පස්සේ ප්‍රශ්නේ අහනකොට හරියට ඒක වමාරන්න පුළුවන් නම් අන්න දිනු. ඉතින් මේක තමයි ඇමරිකාව වගේ රටවල් වල මේ දවස්වල හතර පන්ති පහේ පන්ති ළමයින්ට සතිය දීලා මේ සම්මෝසාවක් නැතුව කාරණාවට යොමු කරන්න හදන ගතිය. ඒ වගේම විශේෂයකට මොන දීලා ඉන්නේ මෙන්න මේකයි මම මේ වෙලාවේ ඉන්නේ කියලා දකින්න දෙයි හරියට වර්ග ભેද, ಜಾති ભેද, ආගම් ભેද තෝරන්න නැතුව කියන්න පුළුවන් ගතිය. ඒ වගේම කරලා කරලා කල පුරුදුලා ඇති කරගන්න මේ සතිය අත්තරදී ආයත කරන මේ සතිය දියුණු කරගෙන යනකොට ඒ කිනාට මේ වැටෙද්දි නැගිටිනවා. නැගිටිද්දි වැටෙනවා. ඕමම කර කර කර යනකොට තේරෙනවා මේ සතිය කියන එක අපි මේ මහා ලොකුවට ඉස්සරහින් තියාගෙන යෝගාවචරය වුණාට සතිපට්ඨාන යෝගාවචර වුණාට මේ සතියත් අනිත්‍ය දෙයක්. ඇති වෙනවා වගේ නැති වෙනවා. නැති වෙලාවෙත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. පිලාපර ලක්ෂණ ඉගෙන ගන්න තියෙන්නේ සතිය නැති වෙලාවේ තමයි. සම්මෝසාව ඉගෙන ගන්න තියෙන්නේ සතිය නැති වෙලාවේ තමයි. විශේෂයකට අභිමුඛ නැහැ ඔළුව එහෙමේ වෙලා තියෙන බව තේින්නේ සතිය නැති වෙලා තමයි. ඒකට මේ අත්තරදී සිටිනවා කියන එක අරහණ සතිය වැඩෙන්නේ. ඒ නිසා කැඩි කැඩි හැදෙන සතිය ඒ පරිසරයට ඒ කාලයට යෝගාවචරක මානසිකත්වයට අනුවයි කොට නැගෙන්නේ. ඒ නිසා මේ කැඩි කැඩි හදන එකේ ලොකු වටිනාකමක් තියෙනවා කුට්ටිය පිටින් සුපර් මාකට් එකකින් ගත්තා වගේ ගන්නවට වැඩියි. අන්න ඒ අතින් බලනකොට මේ සතිය කැඩීම සහ කැඩුණාට පස්සේ තනවා වැඩිීමේදී තියෙනවා කියලා නම් කරන්නේත් නැතුව නැති වුණා කියලා පශ්චාත්තාවයක් වෙන්නේ නැත්නම් අන්න ඒකට කියනවා සති බලය කියලා. දැන් සතිය දිනුනා තියෙනවා බලවත් තරකට සතිය කැඩුනා කියලා එච්චර පශ්චාත්තාප වෙන්නේ. දැන් ඉතින් ආය හදන්න තියෙනවා. ඉතින් මේක මට අත්දැකීමක් නේ. මං කොහොමද මේක හදනවමනේ කොහොම කරුවත් හදනවනේ ආන්නේ විදිහට මේ සත්‍ය පිළිබඳව විශ්වසනීයත්වයක් මේක හදන්න පිටි මොකුත් ඕනේ මට ඕන කරලා තියෙන්නේ එතන රක් කරගන්න තුරවත තියෙන තියෙන අඩුම කරුම සම්බන්ධ කරගෙන ආයත් පත ගන්න එකයි කියන විශ්වාසයට කියන සති බලය කියලා. ඒතර කවුරු කැඩුවත් මොන හේතුවෙන් මොන ඒජන්තකෙන් කැඩුනත් අපි කඩපෙක නැගෙන හොයන්න යන්නේ අපි බලනවා මේක මං කරගෙන ගිය සති ඉන්ද්‍රිය අවස්ථාවේදී කරපු උපක්‍රම රාශියෙන් මේක නැවත තනවා වඩන්න පුළුවන්ද? අර තිබුණ විදියට ගන්න පුළුවන්ද? ඇත්තටම කියනවනම් අන්නේම කැඩි කැඩි සතිය වඩනකොට පමණමයි කෙලස් කෙවෙන්නේ. වඩා ගන්නලත් සතිය දිගට අරගෙන යන තාක්කල් දිට්ඨ ධම්ම සුඛයක් තියෙනවා. ආමද සනීපයක් තියෙනවා. නිකන් හරියට මේ වාහන නැති පාරක Taman විතරක් පාරේ යනකොට වගේ ගමනක් යනවා. නමුත් හලාප ගන්න නැතුව සෙනඟ තියෙන තැනකින් ට්‍රැෆික් ජෑමක් අස්සෙන් දාගෙන යනකොට ඊටට ලොකු රියදුරු තනතුරේ ලොකු අත්දැකීම් අවශ්‍යයි. ආන් මේ වගේ හැප්පෙන්න හැප්පුණාට හැප්පෙන්න දේවල් තිබුණා හප්ප ගන්න නැතුව විචනරක් කරන්න නැතුව කම්පා වෙන්නේ නැතුව අසතියටත් සතියට වගේ සලකන තැනට යන්නේ නැතුව මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න බෑ. මොකද හිතේ ස්වභාවය සහ තේරුම් ගන්න පුළුවන් ස්වභාවය සහ තේරුම් ගන්න බැරි ප්‍රදේශය පිළිබඳව උපමාවක් සපයන ඒ බටහිර මානසික විද්‍යාවේ පියාඹන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපේ හිතේ මතුවෙච්ච කෑල්ල හරියට අයිස් කෑල්ලක් වතුරට දාපුවාම මතුවෙන කෑල්ල වගේ. අයිස් කුට්ටි වැඩි හරිය තියෙන වතුර යට. ඒක නිසා tip of the iceberg කියලා කියනවා 110යි මතුවේ. ඒක හරිය මතුවෙන්නේ යට තියෙන අයිස් වල තියෙන උඩුකුරු තෙරපම නිසා. ඒ නිසා කොච්චර අයිස් තිය වුණත් ඒකෙන් 110ක් උඩ. ඒ සමෙ මෙතෙක්කල් දන්නවනම් දැක්කනම් ඥානයක් දිනු කරා නම් තර්කයක් දිනු කරා නම් ওই 110 තමයි තියෙන්නේ. මේ සතියට අහුවෙන්නේ ආස්තිකත්වයට අහුවෙන්නේ අරමුණු වෙන්නේ නිමිති ගන්නේ සංඥා ගන්නේ ඔය මතුවෙච්ච 110 විතරයි. මොකද විශාල කොට්ටියක් අරපැද්ද තියෙනවා මේ 110 ඔසවගෙන තියාගෙන අන්න ඒ ටිකට යනකොට අරමුණු කරන්න බෑ දැනෙන්නේ නෑ. ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නෑ. ඒ වුණත් එතන මොකද්ද සතියක් තියෙනවා. නොදැනෙන දේ, මනින්න බැරි දේ, කිරන්න බැරි දේ, ඉන්ද්‍රිය ගෝචර වෙන දේ අපි මේවට ගුඪ ධර්ම, গুপ্ত ධර්ම, මායාකාරී ධර්ම, නොදකින් ධර්ම මට තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාලා තියෙනවා. නමුත් මේ සති බලයට එනකොට යාට මේ පේන පැත්ත මෙච්චරයි, නොපේන පැත්ත මෙච්චරයි. මේ පේන පැත්ත හරහා පේන පැත්ත දිහා 100ක් අධ්‍යාපනයේ අධ්‍යයනය කරන්න ගියාම තේනවා පේන ටික සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරපු 10යි. දැන් ඔය භෞතික විද්‍යාඥයෝ කියලා දෙන 4යි කියලා. ඒ ටික insignificant. ඒ කියන්නේ ගණන් ගත යුතු මට්ටමක නැහැ. මොකද ඕනම මේ ගණන් තාත්තරේ ගණන් ගත යුතු මට්ටම කියන්නේ අඩු ගාණ 105. මේක 105ක්වත් නැහැ. එනිසා අපි මේ ලෝකෙ මෙතෙක් තිබුණ යම්තාක් දනු සම්භාරයක් තිබුණා නම් ඒක තියෙන්නේ ආස්තිකත්වයේ මත ඉන්ද්‍රිය ගෝචර දේ මත එහෙම නැත්නම් මේ අරමුණු කරන දේවල් පුළුවන් මත ඒක සමස්ත ඥාණයෙන් 105ක්වත් නැහැ. දැන් එnde end end විද්‍යාවෙන් ඔප්පු කරන මේක 102යි තියෙන්නේ කියලා. ඒ නිසා මේ දෙක හරහා තමයි 198ක් අපි මැට්ටෝ බව තේරුම් ගන්න. 198ක් නොදැනුවත්වම ඉන්නේ කියලා තේරුම් ගන්න. 198ක් වචන වලට දාන්න බෑ, තේරුම් ගන්න බෑ. බුදුහාමුදුරුවෝ මේවා කියනවා තුච්ඡං රිත්තං ශුඤ්ඤං කිය. ඒ වැත තුච්ඡයි. මනින්ද කියලාට මගේ කියා ගන්න, ඔබේ කියා ගන්න, බෙදා හදා ගන්න බෑ. රිත්තයි. රිත්තකයක්. ශූන්‍යයි. ආත්ම භාවයෙන් ශූන්‍යයි. ඉතින් කවදාද අපි මේ දන්න 102 හරහා අර 198ට විවෘත වෙන්නේ අන්න එතකොට වෙනවා බුදුහාමර කියන්නේ 100ක් විවෘත වෙච්ච උත්තරමන් අවශ්‍යට අපි මේ දන්න 102 නොත් අපි දන්නේ ලෝකයේ තියෙන සමස්ත ලෝකායත දැනුම් වලින් කොච්චර ඩිංගිත්තක්ද අපි මේකට කොච්චර මාන්නක්කාරකම් කරනවද මේ කවුරුත් එක්කද අපි විහිළු කරන්නේ මේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වචනාසෙත් එක්ක. ඉන්සාරවචන්සි කියනවා දැකපියවූ ඒ තිනන්දකාරී. දැකපියව ඔය තියෙන මෝහය දැකපියව ඔය අවිද්‍යාව ඒකටයි විද්‍යාව කියන්නේ ඕනම් පොතක ලියා ගන්න තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය දැනීමටයි විද්‍යාව කියන්නේ ඒකේ සලායතන විභංගේ සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඇත්තට මේක ਸਰවඥාන්සේ සඳහන් කරන එක නෙවෙයි ඒ ධම්මදින තෙරින්නාන්සේ සඳහන් කරන්නේ අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාව මම මෙච්චර ප්‍රමාණයක් දැක්කේ නෑ, දන්නේ නෑ, මට වැටහෙන්නේ නෑ, මට ස්පර්ශ කරන්න බෑ, මට සංඥා ගන්න බෑ, මට වේදනාව ලබන්න බෑ. නමුත් ඒක නෑ කියන්න බෑ. ආන්න ඒකට විද්‍යාව කියනවා. ඒසා ප්‍රසවාසී වුණාට පස්සේ මේ අල්ලගන්න බැරි කොටසක් තිබිලා තමයි ආස්වාසය ආයේ පටන් ගන්න. දැන් මෙතෙක් කල් ඒක දැක්කේ නෑ. දැන් දකින්නකොට හිතනවා එතන සතිය නැති වෙලා. එතන සමාධිය නැති වෙලා. එතන මොකද්ද අංජබජල් වෙලා. කියලා ඒකට බීතිකාවක් ඇති කරනවා. මේ බීතිකාව තමයි අපිට සත්‍ය මෝහ කරන්නේ. අන්නේ බොයිස් බීතිකාවකින් තොරව මේ ඇති දේ දැකීමට ලැබිච්ච ප්‍රතිලාභයක් තමයි ඇති දේට නාස්තික පැත්තක් තියෙනවා. අන්න ඒකට හිත ගියාම ඒක බුදුන් දීපු දයාවයක් විදියට ප්‍රතිපදාවේ ජීවණක් විදියට කෙලස් අඩු තැනක් විදියට මේ දන්න දේට සාපේක්ෂව නොදන්න දේට හිත යන්න ගත්තාම ඒ මනුස්සයා බටහිර මානසික විද්‍යාව කතාන් බලොත් උඩු හිතයි යටි හිතයි දෙකම පොඩි සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා. ඒක නිසා කල්චුන් ඒ සිගමරේ ප්‍රස්තේ ආපෝකේනා කියලා තිබුණා ඒ මූලික පියා මානසික විද්‍යාවේ පියා වශයෙන් ඉන කා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩු හිතේ සිට යටි හිතට යන්න උමං මාර්ග කීපයක් අපිට හොයලා දුන්නයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා රසීර මත කරලා දීලා තිබුණා අපට ඔබ යම් දවසක නීවරණ ධර්ම ඉවර කරලා එහෙම නැත්නම් නීවරණ ධර්ම කොට යටපත් කරලා එහෙම නැත්නම් අනීවරණ தත්වයකට හිත විනීවරණ தත්වයකට දැම්මට පස්සේ ඔබට කිසිම අරමුණක් දැක ගන්න බැරි රූප ධර්මයන්ගේ අභාවයට ඔබ යනවා මෙන්න මේකට බය වුණොත් අසත්පුරුෂයි. මේකට වෛරකම් කෙරුවොත් අසත් ධර්මයි. මෙව කරන එව්වට බය වෙන එව්වට වෛරකම් කරන අසත්පුරුෂෝ ඇසුරු කිරීමත් අසත් ධර්මයි. අසත්පුරුෂයි. ඒ සම්බට ඕනේ නම් මේ පැත්තට යන්න සත්පුරුෂෝ ඇසුරු කරපාන්න. ආර්යයන් වහන්සේලා ඇසුරු කරපං ආර්ය ධර්මය අහපං ආර්ය විනය හැසිරියන් අන්න එතකොට පේනවා මේ මහා වේලාතිවල 198ක් විතර වෙන මේ හිතන මෙතන තමයි අතර සතිය නෙවෙයි සති බලය තියෙන එතන තමයි. එචාන්නේ සති බලයට මේකට මේ තොරන් ගහන්න එපා. මල් මල දාන්න යන්න එපා. එනකොට එන්න දෙන්න. අතුරුකම් කරන්න එපා. උණු අතුරුවක් කරන්න එපා. මූණට කෙල ගහන්න එපා. තෝතෝ වරපල කියලා බනින්න එපා. ආනේක කරන්න බෑ. මේ සෙනඟක් කාෂ්ඨ කරන ගමන්. මුළු පද්ධතියම තියෙන ඔකට වෛර කරන්න පද්ධතියක්. වෙන විදියකට කියන්න පුළුවන් අපි මුළු සංසාරෙම කරලා තියෙන ඕන ඔකට වෛර කරන්නේ මොකටද මේ වෛර කරලා තියෙන්නේ නොදන්න දෙයට ඒ මොකද මේ දන්න දේ මට මාන්නය ඇති කරලා දෙන්න නිසා මේ දන්න දේ මට තෘෂ්ණාව ඇති කරලා දෙන්න නිසා මේ දන්න දේ හරහා මට මම අඳුන ගන්න පුළුවන් නිසා මේකේ මොකක්වත් නැහැ මේකේ තණ්හා කරන්න දෙයක්වත් නැහැ කුට්ටි කඩ ගන්න බෑනේ ඒ වගේම මාන්නයක් ඇති කරන්නත් බෑ සංසන්දනයක් තියෙන්නේ ආස්තිකත්වයේ විතරයි නාස්තිකත්වයේ සංසන්දනයක් නැහැ මැනීමක් නැහැ. ඒ වගේම මේ මට කියලා අයිති දෙයක් නැහැ. ඒක පරතෝ අනුසතු දෙයක්. අනාත්ම දෙයක්. නමුත් ඒක අනාත්ම වුණත්, පරතෝ වුණත්, ශුන්‍ය වුණත්, තුච්ච වුණත්, රිත්ත වුණත් එතන අසහනේ නැහැ කියන එකයි විතරයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. ඔතන අසහනයක් ගන්න බෑ. අසත්පුරුෂයා ඒත් අසහනයක් ගන්නවා කම්මැලි, පාළුයි, තනිකමයි, මේ රහෙන් තල්ලු වුණා, අසරණයි කියලා ඒත් අසහනයක් ගන්න. කම්මැලියට එහෙම නැත්නම් අසත් ධර්මයේ රැකෙන කෙනාට සත්පුරුෂයන් දැකම නැති කෙනාට සත් ධර්මයේ ආපු නැති කෙනාට ආර්යයන් වහන්සේලා දැකම නැති කෙනාට ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හැසිරෙච්ච නැති කෙනාට කෙලෙස් නැති තැන පේන්නේ කූඩල්ල කොට උඩ තිබ්බා වගේ හරි අසහනකාරී. ඉතින් ඒක බෑනේ භාවනාවෙන් අරින්න. ඒක යෝනිසමංස්කාරය කරන එකට ලෑස්තිලා යන්න ඕනේ. මේ උපයාගත්ත දේ ප්‍රතිපදාවක දියුණුවක් කෙලෙස් අඩු තැනක් කියලා ඒ දැනීම එනකොට සතිය බොජ්ජංග මට්ටමට වැටිලා. එතකොට සතිය බල සතියක් නෙවෙයි සති බලය නෙවෙයි. අර බොජ්ජංග මට්ටමට වැටලා තියෙනවා මේ දන්න දේ හරහා නොදන්න දේ දැකීම. දන්න දේට සාපේක්ෂව නොදන්න දේට සාදර වෙන එක. එතකොට දන්න දේ පිළිබඳව අව탁සීරුවක් ඉබේම සිද්ධ වෙනවා. දන්න දේ කියන්නේ මේ පොඩි සොච්චමක්. මේකට අපි මෙච්චර තොරන් අහගෙන මම වාගේ කියාගෙන නම්බුකාරකම් එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන තිලක හදාන ගිය නිසාම මෙතෙක් කල් අපිට අභාවය දැක ගන්න බැරි වුණා. ඒ තාක්කල් අපි මධ්‍ය ප්‍රතිපදාව දන්නේ නැහැ. අපි ඒ තාක්කල් ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නැහැ. ඒ තාක්කල් අපට අත් ගාන ගානතර හම්බ වෙන්නේ කෙලෙස්. හිතන හිතන දේෙන් වැඩෙන්නේ කෙලෙස්. අභිවෘද්ධිය ගැන දියුණුව ගැන හිතන්න හිතන්න වැඩෙන්නේ කෙලෙස් කවදාකවත් මේ කෙලෙස් නිසා අපිට සුභසිද්ධිය සැලසෙන්නේ නැහැ ඒ නිසා මේ තියෙන කෙලෙස් වලට සාපේක්ෂව ආස්තික දේට සාපේක්ෂව මම මගේ කියන දේට සාපේක්ෂව නාස්තිකත්වයේ නිර්මල తত্ত্বය නික්ලේශී తত্ত্বය අරමුණු කරන්න බැරි తত্ত্বය අනාරම්මන తত্ত্বය අනාලම්බන తত্ত্বය නිමිත්තක් නැති తত্ত্বය මනසට අදාළ මනුස්ස මනසට අල්ලන්න පුළුවන් අත්‍යන්ත කොටසක්. මේකට වෛර කරන තාක්කල් අපිට කවදාකවත් බුදුන් දකින්නත් බෑ ධර්මය දකින්නත් බෑ සංඝයා දකින්නත් බෑ සීලෙකුත් නැහැ. මේකට විරුද්ධ වෙන්න දවසට කියනවා අන්න දැන් සතිය බොජ්ජංග මට්ටමට ඇවිල්ලා. ඒක නිසා මේ අරමුණු හැම එකක්ම පුපුරිච්චෙව්වා. වංගුර වෙච්ච දේවල් පැලිරි තියෙනවා. මේක යායට ඒක සුමුදුවට අත ගෑවට මේ හැම අංශු දෙකක් අතරම පැලිරක් තියෙනවා. මෙන්න මේ පැලිර දැකපු දවසේ පේනවා අනිම්මේ මෙච්චර ලස්සන කැටයන් කොටලා ලීබඩු හදන්න හදන්නේ හදන්නේ දිරච්ච ලී කැලක් එක්ක නේද? රටවුණු කැලකින් නේද? ඉතින් කොහෙද මේක ලීබඩු හදලා මේක තියන්න පුළුවන් කමක්. මෙතෙක් හිතුණා මේක ඝන, නিত্য, සුඛ, සුබ. අර හිස්තන බලන්න තියෙන හැකියාව අවකාශය බලන්න තියෙන හැකියාව පරිච්ඡින්න භාවයේ දකින්න පුළුවන් හැකියාව වොච්චංග මට්ටමට ආවස පේනවා එහෙම ඒක ඝණයක් කියලා දෙයක් මේ ලෝකේ ඇත්තෙම නැහැ හිතින් තණ්හාවෙන් පොදි කරගත්ත එහෙම නැත්නම් කිච්ච ඝන ආරම්මන ඝන වශයෙන් පොදි එකතු කරලා තමයි අපි නම් වරන් දීලා තියෙන්නේ මේවා වෙන් කරලා බලනකොට පතුරු ගහලා විසුතුරු කරලා වෙන් කරලා බලනකොට වගේ තියෙන සමාන ගතිය. මේක උඩ කෑල්ල හොඳයි, යට කෑල්ල නරකයි, මුල හොඳයි, අග හොඳයි කියන දෙන හති කොට තියෙන අතරමා ධාතුන් විතරයි. මේ මේක අල්ලගන්නේ අපි මේ අර කෝණේ මේ කෝණේ කියාගෙන මේ වරවරතෝ පල පල කියාගෙන රණ්ඩු සරුවල් කෙරුවේ මේ ධාතුන්ගේ එක එක ගුණුනේ ඒවට කියනවා ස්කන්ධ කියලා ඒවට කියනවා කන්ද කියලා ඒවට කියනවා කය කියලා කය කියන්නේ මේ පස් ඇවිල්ලා එක එක කඳු වල හැඩයට ගත්තාම මේකට එවරස් කන්ද කියලා කියනවා. මේකට පිදුරු තලාගල කියලා කියනවා. නමුත් ඔය හිතනවාද ඔය පිටුර තලාගල තියෙන පස් දන්නවයි කියලා මම ඉන්නේ පිටුර තලාගල කියලා. හිතනවාද මේ එවරස් කන්දේ තියෙන පස් දන්නවයි කියලා මම ඉන්නේ උස්සම කන්දේ කියලා. දන්නවයි කියලා හිතනනම් අමනයි කියලා තේරෙනවානේ. ඊයේ පස් දන්නේ නැහැ. ඒ වගේ මේ කයේ තියෙන පස් ටික දන්නෙත් නෑ මම ඉන්නේ ස්ත්‍රී කායකද පුරුෂ කායකද කියලා. ඒ අතර වෙනසකුත් නෑ. ඒව ධාරේ තීටි ධම්මෝ සබහවන් ධාරේ තීටි ධම්මෝ කියලා අට කතාචාන් වහන්සේලා පෙන්නනවා. පාඨවි ධාතුව සවිඥානික උනත් අවිඥානික උනත් ඥානෝ උනත් පිරිමි උනත් එයා කිසිම මායිමක් ඇත්තේ නෑ මම ඉන්නේ ඥාන අංගක පිරිමි අංගක ඒවර ස්කන්ධෙද සිවිතු තලාවකට කියලා. අන්න ඕක දැක්කට පස්සේ තේරෙනවා මෙව අල්ලගෙන මේ ಜಾති වේද ආගම් වේද හදාගෙන ඒත් ඒ පටවි ධාතුවේ තියෙන තද ගතිය මෙලෙක් බවට වෙනස් වෙන්න පුළුවන් බව අදහන් නැති නිසානම අපි පටවි ධාතුව බදාගන්නේ. ඒ නිසා යම් වෙලාවක බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ යට තේරෙන්න පටන් ගන්න හැටි මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් දවසක උඹට දැම්මගේ සතිය බොජ්ජංග මට්ටමනවා ඔසවා තැබුවා නම් එහෙම නැත්නම් උසස් කර ලැබුවා නම් ඒ සූත්‍රයේ සඳහන් කරලා තිනවා සති සම්පොච්චංගං කෝ ආවුසෝ භික්ඛු ආරබ්බමානෝ ආරබ්බමානෝ පජාන සති බොජ්ජං සතිය බොජ්ජංග මට්ටමට ආරම්භ වෙනකොට ඔස්වතබනකොට එයාටම තේරෙනවා එයාට තේරෙනවා සුවිමුත්තම් මේ චිත්තං මේ සුවිමුත්තං මගේ හිත දැන් අරක ඕනේ මේක එපා මේක ඉස්සල්ලා ඕනේ මේක පස්සේ ඕනේ. ඒ ඒ රණ්ඩු සරුවල් නැහැ. පැමිණෙන දේ කොයි එකත් එකයි. ඒ නිසා හිත නානා අරමුණු දිගේ දුවන කාමච්ඡන්දේ වෙනුවට ඉදිරි වෙච්ච අරමුණට கிඳා බැහිමේ ඒකාග්‍රතාවය. එහෙම නැත්නම් ඒකෝදි භාවය. නැත්නම් සමතය. එහෙම නැත්නම් සමාධිය ඕනෙම අරමුණක ගන්න පුළුවන්. අරමුණෙන් අරමුණට පයින් ගතිය, කොලා පයින් ගතිය. එහෙම නැත්නම් මේ වැරයිටිල් එන්ටර්ටේන්මන්ට්. අපි මේ ඕන කරලා තියෙන මේ සැලඩ් එක අච්චාරුව කලවම් කරගන්න ගතිය වෙනුවට මතුවෙන ඕනම අරමුණට ගියාම ඒකේ ධර්මයේ හැම එකෙම තියෙන හතර මහා ධාතුන් විතරයි. ඒ නිසා මගේ හිත දැන් අරක නැති වුණා මේක ලැබුණා කියලා විවිප්පයෝගේ දුක අප්පිය සම්පයෝග දුකක් නෑ. මේ පැමිණිච්චදී සතියට ගොදුරු වෙනවා. එතකොට සූවිමුත්තම් මේ චිත්තම් කියලා කියන්නේ කාමච්ඡන්දයෙන් මම කාමච්ඡන්දයට අයිබෝන් කියලා තියෙනවා. පැමිණිච්ච දේ පැමිණි දේ පැනිරහයි. ඉදිරිපත් දේ ඉදිරිපත් දේ පිළිගන්නකොට මේ දේ නොලැබුණයි කියලා මේ මේ මල හොන්තු ආපු නිසා තමයි මට අරග ගන්න බැරි වුනේ කියලා ඉදිරියටපත් වෙච්ච දෙයට වෛර කරන්න. ඒ නිසා අපි ජීවිතේ පුරාවට අපිට අවශ්‍ය දේ නොලැබුණේ මේක මම අල්ලපු නිසායි කියලා අපි නිතර අසුර කරන හැම වස්තුවකටම වෛරයක් තියෙනවා අපි ගාව. මේක නොතිබුණා වෙන එකක් ගන්න තිබුණානේ. ඒ නිසා පාවිච්චි කරන දේ, ඇසුරු කරන හැම දේ පිළිබඳම ඒකාකාරී ගතියක්, නීරස ගතියක් ගන්න ඉස්සෙල්ලා නම් ඒක බොහෝමත්ම ප්‍රියමනාපයි. ගත්ත ගමන් මගේ වෙච්ච ගමන් ඒකේ අගේ ආඩම්බරේ බයි. මේ ලෝකේ මොන වස්තුවක්වත් නැහැ එහෙම නැති. තියෙනවා නම් බුද්ධ රත්නේ විතරයි. යං කිංච විත්තං ඉදවා උරං වාසග්ගේසු ආයන් රතනම් පටිච්චන් නනෝ සමං අති තථාගතේන ඒවං මේ විදිහට බුද්ධ රත්නය වටනවා අනික් සියලුම වස්තු මගේ කර ගන්නකම් හරි වටිනාකමක් ගත්ත ගමන් ගන්න දෙයක් නැහැ දැන් ඒක පේන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට කරන්ට් වලේ පිටිපස්ස යන බූරුවෙක් වගේ නේද මම මේ දේවල් හම්බ කරේ හම්බ කරපු කිසිම දෙයකින් මම බලාපොරොත්තු තෘප්තිය ලැබුණේ නෑ නේද? ඒ නිසා මේ එන ඕන දෙයක් දෙන දෙනේ ආනේකට ලෑස්ති වෙනකොට සුවිමුත් තමයි චිත්තං. ඒ කියන්නේ මගේ හිතේ ආතතියක් නෑ. මගේ හිතේ අසහනයක් එන්න ඕනේ නෑ. මොකද මේ පැමිණෙන දේ මම නෙමෙයි තීන්දුව කරන්නේ. ඒක හේතුඵල ධර්මයෙන් තීන්දුව කරනවා. ඒකට විෂයාභිමුඛ භාවයක් තියෙනවා. මේකයි ආවේ කියලා මම හොඳටම දාන්නේ. සම්මෝධාවකුත් නෑ. අරක වේවා මේක නොවේ එහෙමකුත් නෑ. මේකට ගිඳා බහිනවා. කිඳා බහිනවත් එක්කම අරසාව ලැබෙනවා. ආරකපච්චපට්ඨාන ලැබෙන නිසා ඒ බව මේ සුවිමුත්තම් මේ චිත්තම් කියනකොට එහෙම නැත්නම් මේ සතිය බොජ්ජංග මට්ටමටපත් වෙනකොට මේ ඉඳගෙන කුෂන් එකක් උඩම නෙවෙයි. එහෙමම විය යුතු නෑ. ඒක දක්පම් කරනකොටත් වෙන්න පුළුවන්. ඒක ඉදිරියට වැඩ කරනකොටත් වෙන්න පුළුවන්. ඒක ඕනම තැනකදී වෙන්න පුළුවන්. මේ පැමිණි දුක් පැණි රහයි. මෙත පැමිණිච්ච දේ තමයි ඒකට හැඩ ගැහෙන එක තමයි බාලදක්ෂ ව්‍යාපාරික අපිට උගන්වන්නේ. ගර්ල් ගයිඩ්ස්ලාට උගන්වන්නේ බුදුහාමුදුරු උගන්වන්නේ එච්චරයි. ඒකට ගිය ගමන් රණ්ඩු සරුවල් නෑ අරක නෑ මේක නෑ කියලා අයිතිවාසිකම් ඉල්ල හටම් කරන්න දෙයක්වත් නෑ. ලැබිච්ච දෙයට චෝදනක් නෑ. එනිසා සුවිමුත්තං මේ චිත්තං කියනක යෝග ජීවිතෙන් ගිතගේ ලැබෙන කිසිම දෙයකට චෝදනා කරන්නේ මොනම අයිතිවාසිකමක්වත් යෝගාවචරය ඉල්ලන්නේ නැහැ. ඒ නිසා මුළු ත්‍රිපිටකයේම කියපු ඕල්ඩන්බර්ග් කියන බටහිර විද්‍යාඥ බටහිර මේ උගතා කියන අයිතිවාසිකම කියන වචනේ බුදුරජාණන් ත්‍රිපිටකයේ කිසිතරක පාවිච්චි කරලා නැහැ. අද තමයි මේ මූලධර්මවාදීන් ගිහිල්ලා බෞද්ධ අයිතිවාසිකම් පිළිබඳව කුණු හර්ම පොතක් ලංකාවේ ලියලා තිනවා භික්ෂුගේ උරුමය කියලා. මුළු ශාසනය මම ගැන කියන්නේ නැහැ ඔබ කියන්නේ ගැහුණේ අනවශ්‍ය මේ හිත දූෂ්‍ය වෙනවා. අපිට තියෙන උරුමය තමයි සුවිමුත්තම් මේ චිත්තම්. අපිට තියෙනවා මේ එළමිච්ච සත්‍ය සම්බොජ්ජාගේ. එමිනි හැමදේම වෙන්නේ බබා උපන් හැටියට ලබා උපන් හැටියට බබා හම්බ වෙන්නේ. හම්බෙච්ච බබාගේ ලිංග මාරු කරන්න අපට බෑ. ලැබිච්ච බබා බාර ගන්න එක තමයි සුවිමුත්තම් මේ චිත්තම් කියන්නේ. එතකොට දැන් ලැබිලා නේ තියෙන්නේ ආය මොනවත් අටවන්න. දැන් මේ තියෙන එක තමයි කොහෙ ගියත් ඔච්චරයි. ඉතින් අපේ සංසාරින් හාමුදුර කෙනෙක් කියනවා දැන් මේ ජීවිතයේ මේ හමුදුරන්ට ඉච්චර හරිනේ පැවිද්දත් හම්බලා දෙන ඔක්කොම හරි. එයා කියනවා මම පින් කරනවා පුළුවන් තරම් ගිහිල්ලා මේ පිළිකාරෝවලේ ඒ සංඝයාසයට උපස්ථාන කරනවා ලබනාත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා. එතකොට වීසා නැතුව ජපන් යන්න. එච්චර. ඕන්න පින. ඕගොල්ලෝ hina වුණාට ඕගොල්ලෝ දටවන්නේ මොකේද කියලා දන්නවද? කාට හරි තියෙනවද එහෙම පරමාර්ථයක් නැති දඩමිල්ලක්? හැම එකකටම પરමාර්ථ දෙනවා හැම එකම දඩවනවා. ඔය වගේ තුච්ඡ දේවල් වලට තමයි අපි මේ අපේ ජීවිතේ කැප කරලා තියෙන්නේ. සුවිමුත්තං චිත්තං කියලා කියන්නේ මට බුද්ධෝත්පාද කාය ලැබිලා තිනවා අනේ සාදු. අනේ මට මනුසාත්ම භාව ලැබිලා තිනවා අනේ සාදු. අනේ මට ක්ෂණ සම්පත්තිය ලැබිලා තිනවා අනේ සාදු. අනේ මට සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තිනවා පැවිද්ද ලැබිලා තිනවා සද්ධර්ම ලැබිලා තිනවා තවත් මොන මොන කෙන්ගිරියක්ද කියලා තියාහන්න කියන්නේ. අපිට ඛණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව මොනකෙන් ගෙඩියටද යකෝ රණ්ඩු කරන්නේ කියලා සින්දක් කලා දිනවා මේ ඔක්කොම ලැබිලා තියෙද්දිත් අපි එක්කෙනෙකුගේ තියනවාද බලාපොරොත්තු වල අඩුවක් මේ ළඟ ඉන්න එක්කනත් එක රණ්ඩු කරන්න හැම වෙලාවෙම බලාපොරොත්තු රාශියක් අපිට තියෙනවා මොකද්ද මේ තව මොකද්ද ඔකෙන් ගෙඩියක් ඉල්ලනවා කියන්නේ කිසිම හිතක සුවිමුත්ත භාවය කියන සත්‍යක බොජ්ජංග භාවය ඔසවා තැබීම අනේ මං වගේ උත්තරම කෙනෙක් මේ බුද්ධෝත්පාද කාලේ සතිය වඩලා ඒකෙන් සතුට වෙනවා. දත දෙයින් සතුට වෙනවා දත දෙයින් සතුට වීම ගුණ කතා කරනවා. උන්ද සක්විති රජුණට උඩින් ඉන්නේ. මේ සක්විති රජුණත් මැරෙන්නේ ඌන ඌනව අතෘප්ති කරවන. මේ මනුස්සයා මැරෙන්නේ අතෘප්ති කරව නෙවෙයි. තෘප්තිය දැනගෙන. මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. මේකට කියනවා අපිට හම්බ වෙච්ච පිරිච්ච ගතිය. ජීවිතේ තියෙන පිරිච්ච ගතිය. මේ බොජ්ජංග ධර්ම එනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේ දෙල්ලම නම් සංසාරේ කවදාවත් කරලා නැහැ. දැන් නම් ඉඳලා හිටලා හරියට අම්මගෙන් බීපු කිරි වාගේ හොඳට තේරෙනවා ධර්මයේ. ඉතින් පිරිච්ච ගතිය තියෙනවා. සම්පත්‍ති කරගතිය තියෙනවා. අපි මෙතෙක් කල ධර්ම ශාසනයෙන් පිට ගුණහර පොලින් තමයි හම්බ කරන්න ගියේ. දැන් තේරෙනවා මේ ශාසනය ඇතුළේ මේ සත්‍ය මාත්‍රාව තුළ මේ කියන පිරිච්ච ගතිය සුවිමුත්තම් මේ චිත්තං හිත සම්පූර්ණයෙන්ම නිවරණයෙන් මිදිලා මේට වැඩි සම්පත්තියක් නැහැ කියලා ලැබිච්ච දේ එළඹිච්ච දේ එහෙම තමයි අපි කියන ක්ෂණ සම්පත්තිය කියන්නේ ක්ෂණය කියලා කියන්නේ සම්පත්තියක් කියලා දෙනවා මතුවෙන මතුවෙන චිත්තක්ෂණය පිවිතුරුයි මතුවෙන මතුවෙන චිත්තක්ෂණය නිර්මලයි මතුවෙන මතුවෙන චිත්තක්ෂණය ප්‍රතිපදායි මතුවෙන මතුවෙන චිත්තක්ෂණය කෙලස් කරනවා නිසා දැනට තියෙන කෙලෙස් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳටම දන්නවා කැපෙනවා කියන. ආනේ විදිහට සුවිමුත්තම් මේ චිත්තං කියලා කියන්නේ නීවරණ වෙනුවට විශේෂයෙන්ම කාමච්ඡන්ද නීවරණ වෙනුවට ඒකෝදි භාවය එකලාව ගතිය. ඒකට කියන්න පුළුවන් ඕනනම් උද්දේකලා ගතිය කියලා. අද නිතරම තේන කොච්චර සෙනඟක් මැද හිටියත් කොච්චර වැඩ තිබුණත් මට මගේ උදකලාව දෙන කඩන්න කාටවත් බෑ. ඒක නිකන් බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් ඇතුලේ ඉන්නවා. කාටවත් බාධා කරන්න බෑ. ඉස්සර හිතුවේ කහිනකොට කැඩෙනවා, වැසට කැඩෙනවා, අකුණක් ගන්නකොට කැඩෙනවා කියලා දැන් කියනවා මොන මොන එකකින්වත් කැඩෙන්නේ මගේ හිත කැඩුනත් උඩට ගහ ගන්න පුළුවන්. ඒ වගේම සඳහන් කළ තියෙනවා සුවිමුත් චිත්තමේ සුවිමුත්තං තීන මිද්දං චමේ තීන තීන මිද්ද කියලා කියන්නේ නිදිමත සුසම්මෝහතං සම්පූර්ණම අයින් කරා. ඒ කියන්නේ අර වත්තිම එක පාරණ ඉඳ කියලා වැටෙනවා වගේ කියලා අපිට රත්තරන්ගදී හම්බ වෙන දත්තක් අර හිස්තරට මුණ දෙනකොට බය වෙන ගතියක්. මේක නිදිමතක් කියලා නුඟ දෙනෙක් කියන්නේ. නමුත් යාට තේරෙන්න පටන් ගන්නවා මෙතන තමයි නිවන් දොරටුව තියෙන්නේ. කවදා හෝ ඒක සතිය නැතිවීමක් නෙමෙයි සති බලයක ආරාධනා පත්‍රයක් කියලා. ඒකට අවදි වෙච්ච දවසේ දවස් 3-4 රාත්‍රී නිින්ද යන්නේ නැහැ. එච්ච දිගට සතිය. මොන විදියෙන්වත් මේ හිත විස්්‍රාම ගන්න පූර්ණ අවධියකට. කය විස්්‍රාම වෙනවා. ඉතින් හුඟා දෙනෙක් මට ලියලක් තියෙනවා කියලා තියෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ මේක වෙන්නේ? දවස් 30 පුදුමාකාර වැඩ ගොඩක් කරනවා. මුළු රැය එක මොහොතක්වත් ඉඳ නැහැ. මොන ඉරියව්වේ හිටියත් පූර්ණ අවධියක්. එතකොට මේ නිදි කඩਿੱතු ගතියක් ඉතින් මරණ ගතිය මොකක්වත් නැහැ. භාවනාවේ කියත් එහෙමයි. අන්නේ විදිහට මේ නිදිමත පිටු දකින්නයි කියලා කියන්නේ මේකට කියනවා බුදුහාමුදුරන් කියන බුද්ධ කියලානේ. බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන ප්‍රබුද්ධ කියන පිබිදිච්ච එක. පිබිදුණයි කියලා කියන්නේ එයා හොඳට ඕම දන්නවා නින්දදීවත් හිත නිදාගන්නේ නැහැ. ඒක මේ ළඟදි කරපු පරීක්ෂණ වලින් ඔප්පු කරලා බලලා තියෙනවා. අපේ නියුරෝන්ස් ඔලේ තියෙන පුංචි පුංචි ස්නායු වැඩ කරන ප්‍රමාණයක් තියෙනවා. ඒක සාමාන්‍ය වැඩ කරන 5-10ක විතර වැඩ කරන අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් වඩු. දේශපාලනඥයෙක් 100%ක්ම බ්‍රෑන්ඩ් නිව් කියලා කියන්නේ. වැඩ ගන්නෙම නැහැනේ. මේ 105 නෙදාගත්තත් වෙනස් වෙන්නේ රණ්ඩු කරුවත් වෙනස් වෙන්නේ ඒක එක දිගට වැඩ කරනවා අපිට තමයි පේන්නේ මේ ඔළුව වෙලාවක හයියෙන් වැඩ කරනවා වෙලාවක අඩියෙන් වැඩ කරනවා නිදා ගන්නකොට වැඩ කරන්නේ අවදිින් ඉන්නකොට වැඩ කරන එක නෙමෙයි මොකක්වත් මේක එක දිගට වැඩ ආන්න එකට අවදි වුණාට පස්සේ තේරෙනවා රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා රාත්‍රියට දිවා සංඥාවක් එනවා රාත්‍රියට අවදි ගතියක් එනවා බස් එක්ක වගේ දවල් වෙනකොට සෙනගින්න තැන්නට පැත්තකට ලමුළු වෙලා නිකන් කට්ටිය පාටි දානකොට කෑ ගහනකොට වරින් මචං මහමුදේ නාන්න යන කෙනෙකුට නිදාගෙන වගේ ඉන්න පැත්තකට වෙලා. කට්ටිය උදිය ගත්තට පස්සේ අමසෝරු පිටිනේ වගේ කුණු කෙලවක් කරගෙන මේ යෝගාවචර වැඩ. ඉතින් කාටවත් නැහැ භාවනා කරන්න වෙලාවක් නැහැ කියන කතාවක් මේ මට්ටමට ගියාට පස්සේ. මොකද මේ හුඟා පාටි දාන කට්ටිය හුඟා නිින්දෙත් ඇවිල්ලා. නිින්දෙත් පෙළෙනවා. යෝගාවචරයේ ප්‍රශ්නයක් නැහැ. ඕනම ස්ථානයක් රෑ 12ට භාවනා මධ්‍යස්ථානය. තමන්ගේ ඕනම ස්ථානයක් රෑ 12 වෙනකොට භාවනා මධ්‍යස්ථානය. ඒකට තියෙන්නේ තితి මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනිමානං බ්‍රහාරඤ්ඤං සාරති පටිජානමේතු කියලා බුදුජානක කියනවා පක්ෂීන්ද නිදන රෑමත් දහනේ මුළු වනයේම රැව් දෙද්දී මම ඒක අභිරමණය කරනවා. මුළු රැම එක පාට නිකන් මේ පාළු ගතියට මහා සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. කිසිම සද්දයක් නැති වෙනකොට ඒකට අපි හරි බයයි. ඒක අපිට පේන්නේ තහණි වුණා කොට වුණා වගේ. බුදුචානන්ස දේවතාවක් ඇවිල්ලා කියනවා. තිති මජ්ජත්තිගේ කාලේ පක්කීසු sanniveseesu තනමාන බ්‍රහාරඤ්ඤං භයං මේ uppajjati කියලා. අනේ ස්වාමීන් වහන්සේ පක්ෂීන්ද නිදන රාත්‍රී මැදම යානේ මුළු කැලේම කෑ ගහනවා වගේ මට හරි පාළුවක් දැනෙනවා. මට හරි බයක් දැනෙනවා කියලා. බුදුන්වහන්සේ කියනවා පක්ෂීන්ද නිදන මැදම රාත්‍රියේ මේ කැලෙන් එන සද්දේ මට රාසී රතියක් ඇති කරනවා. මම දැන් හුදේකලයි කියලා. මම දැන් විවේක වෙලයි කියලා. පුතඥයන්ට බය ඇති කරන දේ බුදුරජාණන්සේ පත්‍යක් ඇති කරනවා. ඒ නිසා අපි මේ චෝදනා කරාට අපේ පවුලේ අය නිසා කිට්ටු අඳුර නිසා භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා ඔය සෝවරම් බබාලා දොයිනවා රැට. බබාලා දොයිය ගත්තට පස්සේ තමන්ගේ වැඩක් කරගත්තාම උදේ වෙනකොට තමන්ගේ බබාලා නටන වෙලාවේදී තමන් ඔය පැත්ත කරලා ලෙඩ වෙච්ච කපුටෙක් වගේ ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ මුල්ලකට වෙලා ඔය ඉන්න එකයි තියෙන්නේ මේ කට්ටිය ඕ පරිදාන වෙලාවේදී මේ නිකම් අසනීපයක් වෙලා ආජීර්ණයක් හැදිලා වැල කපුට ලෙඩ කපුට වැල කන්නකො එහෙ ඉන්නවා. රැහැට වැඩ. ඊසා සූර්ය දෙයයන්ට වඳින්න ඕනේ. අපිට රෑ 12ට භාවනා මැදත්තන කලව දෙනවා. ඒ නිසා නිදිමත පිළිබඳ අවධියක් එනවා. ඉතින් ධානකන් නම් මේක හරියට අපිට නිඳ කරනවා. භාවනා කරන්න ගිය ගමන් නිදිමත. හක්මනේදිත් නිදිමත. එපා වෙනවා. හරිම කම්මැලි. කවදා ඔය බොජ්ජංග මට්ටමට යනකොට තේරෙනවා මේ මේකට මේ බය වෙලා නෙමෙච්චර කල් නැටුවේ. මේකේ තියෙන්නේ මේ හිස්තන මම මේකට අවදි වෙන්න ඕන ඉන්දියාගෙන එනකොට දැනගන්න ඕන අන්න හුදකලාව හැදෙනවා. විවේකේ හැදෙනවා. විශ්‍රාමයේ හැදෙනවා. ඊට පස්සේ නිින්දෙන් අවදි වෙච්ච ගමන් පුළුවන් තරම් සතිය පිටවන. දීපාන්තරම නැගිටිච්ච ගමන් බලන්න මම අවදි වෙනකොට සතිමත් හිත පහු වෙනවද ඉස්සර වෙනවද? අවජීවනත් එක්කම ඇසරින්නත් ඉස්සලා සතිය පිටවන්න පුළුවන් නම් අරුණ උදයේ විපුණු මලතේ විවිධ මැලි කඳුරලා නැගිටපු ගමන් වැඩ කරතේ. ඔය કોઈ කඩਿੱතු ගති මොනක්වත් නෑ. ආන්නේ මට්ටමට එනකොට තියෙනවා මේ නිින්ද හරහා මොකද්ද පණිවිඩයක් අපිට තියෙනවා. මේ කම්මැලිය බුබ්බඩේ ඒක මේ කාලේ නාස්ති කිරීමක් කිව්වට මේකේ එක්ස්ප්ලෝර් කරන්න නැත්නම් අතුරට ගිහලා බලන්න මේ නිින්දට අවදි වෙන්න මේ හිස්තරට අවදි වෙන්න මේ දන්නේ නැති දේ තුල මොකද්ද භාණ්ඩාගාරයක් තියෙනවා නැත්නම් මේ නිදාහරයක් තියෙනවා වගේ අවදි වෙන්න ගියාට පස්සේ සමාහලාට දිගටම නිදා ගැනීමක් නෑ නිදා ගන්නවා කියලා කය හතපනවා උත්‍රජානන්තෙත් පය දෙකක විතර කාලයක් කය හතපනවා සිංහ තීයාවේ නමුත් පූර්ණ බුක් කීපින් එකක් කරනවා දිගටම වෙන්නේ මොකද්ද කියලා දන්න ආන්නේ විදිහට චීන මිද්දංච මේ සුසම්මෝහතං සම්මෝහණය කරලා දාන. සීන මිද්දේ තවදුරටත් මට කරදර කරන්නේ ඒක තීකේ මුලගිය අලගිය මුලගිය ඔක්කොම දාන්න මුල මැදාග දාන්න. ඒ වගේම උද්දච්ච කුක්කුච්චමේ සුප්පටි විනීත මට හැකියාවක් නෑ දැන්. මම මේ සමතේද කරන්නේ මම මේ විපස්සනාද කරන්නේ මම ඉස්සරහටද යන්නේ මම පස්සටද යන්නේ මේ සතිය හොඳ එකද මේ සතිය නරක එකද කියලා ඔක්කොම ඔය කන බින්දන් ඔක්කොම චරුචරු ඔය ඔක්කොම අඳා හෝ ගෑවිලි තියෙන්නේ මේ බොජ්ජංග මට්ටමට සතිය එනකම්. එත්තකම් කමඨාන් සුද්ධ කළා ඉවරයක් නැහැ. කැස්සත් කමඨාන් සුද්ධ කරන්න, බෑවුවත් කමඨාන් සුද්ධ කරන්න, අවුවාවත් කමඨාන් සුද්ධ කරන්න වෙන්නේ. අර කාවේයයි මේ කාවේයයි තීන් හටියට මේ මේ තුවාලේ පාරගත්ත කෙනෙක් වගේ නලියනවා. පුජ්ජක මට්ටමට ආවට පස්සේ තියෙනවා මේ කවුරු සුද්ධ කරන කමට අහන්නේ කවදාවත් නිවන් දකින්න බෑ. ඔබම සුද්ධ කරගනින්. මගේ හිත ඔය මොන දෙයක් ආවත් සතිය කැඩෙන්නේ ඔය මොකක් ආවත් මගේ සමාධිය කැඩෙ මේ සීල කැඩෙන්නේත් නැහැ. ඔය මොකක් ආවත් මගේ සද්ධාව කැඩෙන්නේත් නැහැ. එහෙම හැලහැප්පුණාට ඕක ආයෙ මෙතෙන්ට එනවා. ඉතින් එතකන් ඇයි මේ අඬ අහුගන්නේ? ඇයි මේ වචන කතා කරන්නේ? ඇයි මේ කරදර වලට ගෙවැදීමක් කරන්නේ? බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා. නාබිනන්දති නාබිවදති නාජ්ජෝස තිට්ඨති. ඔයන කරදර වලට රිංග ගන්න එපා. ඔය වචනෙට නගන්න එපා. ඔවා අබිරමණය කරන්න එපා. ඒක අබිරමණය නොකරන්න නම් කරදර නැති ටික අගය කරන්න. සත්‍ය පිහිටපු ටික අගය කරනවා මිස සත්‍ය කැඩිච්ච තැන් ගැන වචන කතා කරන්න යන්නේ. මේ ඔක්කොම ප්‍රපංච ගණීටි වැටෙනවා. ඒ ඔක්කොම නිකන් කතා ගොතන පැත්තට වැටෙනවා. ඒක නිසා උද්දච්ච කුච්චේ කියලා කියන අතීතය අනාගතය සැරිසැරීම එහෙම නැත්නම් විශේෂයෙන්ම විචිකිච්ඡා වගේ දේවල් එන්නේ මේ සතිය තාම මේ ඔය ජංග මට්ටමට බෝධියට උපාංගයක් වෙන මට්ටමට ඇවිල්ලා නැහැ. මේක දෝෂයක් නෙවෙයි. නමුත් දවසක මතක තියාගන්න කිසියම් පරෝපදේශ රහිතව මට අතීතේ ත්‍රාණාගතය පිළිබඳ හෝ සැකයක් පිළිබඳ නැතුව මේ දේට අනුග්‍රහ කිරීමේ හැකියාවක් කර්ණ සපයාදීමේ හැකියාවක් තියෙනවා ඒක අනුන් මතර යැපෙන තාක්කල් හරියන්නේ නැහැ පිට රහතන් වහන්සේ කෙනෙක් දකිනකම් කිසිම එකෙක් රහත් වෙන්නේ මෙන්න කිසිම රහතන් වහන්සේ නමක් නැහැ මමයි රහත් වෙන්න ඕනේ කියලා Taman මේ දෙයට ගිය ගමන් ওই ප්‍රශ්න ඔක්කොටම උත්තරය එතන තියෙනවා. ඒක ඒ එන දේ එක විදියක මනස්කාරයක්. එහෙම නැත්නම් ආකල්ප සම්පත්තියක්. එහෙම නැත්නම් සංකප්ප කියලා කියනවා. ඒ සංකල්පේ වැරදි නම් ඒක මේ හීනමාන සංකල්පයක් නම් කායින් හරි මේක විසඳන්න පුළුවන් කියන තාක්කල් බොජ්ජංග වලට නිඳා කිරීමක් වෙනවා. බොජ්ජංග වලට වැඩෙන්න නම් Tamanට පුළුවන් හරි මේක විසඳගෙන යන්න ගියාම එnde ende ende ende ප්‍රතිශක්තිය වැඩිවක් වෙනවා. ඒ නිසා උද්දච්ච කුච්ච විඳ සුප්පටි විනීතන් ඒක හොඳට නැතුව නෙවෙයි. උද්දච්ච කුච්ච නැතුව නෙවෙයි. එහෙම නැත්නම් සැක නැතුව නෙවෙයි. ඒක මම්ම විසඳ ගන්න ඕක පොඩ්ඩක් හිටපන්. කියලා ඉදිරියට යන්න පටන් ගත්තාම ආරද්ධ ආරද්ධංච මේ විරිය. මම වැර අරබන ලද්දෙක්. අරබන ලද්ද වැර ඇත්තෙක් මම. එහෙම නැතුව මේ යුද්ධෙන් ඉස්සලා දුර පැනලා යන දෙබලෙක් නෙවෙයි. මම ආයුධ සන්නද්ධ යුද පෙරමුණේ ඉන්න කෙනෙක්. ඒ නිසා මේ අරබන ලද්ද වැර ඇති කෙනා දෙයියොත් වඳිනවා කියන. බ්‍රහ්මියොත් වඳිනවලු. එයාට මේ ආයුධ බිම තියන්න වෙලාවක් නැහැ සන්නද්ධයි. හැම වෙලාවෙම ඉන්නේ මේ කෙලෙස් මට කිසිම අනුකම්පාවක් දෙන්නේ මට වේදයි කියලා මට බයයි කියලා මට බෑයි කියලා නෑ කියලා සම්බෙලාම මට පහර දෙනවා මම ඉන්නේ ආරද්ධ විරියක් ඇතෝ කියලා ඊට තේරෙන පටන් අර ගන්නවා මේ දැන් මේ ඔච්චර කල් අපි ආරද්ධ විරිය තියා හිටියේ ආභ සත්කාර සම්මාන සිලෝක කියන ලෝක මේ ලෝක වඩක වැඩවලට දැන් ඒකට නෙවෙයි ආරද්ධ විරිය තියෙන්නේ ඒකටත් අපි වෙලාවක් ගන්නවා නමුත් මේ සතිය වඩ아가ගෙන ඉන්න එළඹ සිටි මොහොතට අප්‍රමාදයට එයාට තේරෙන්න පටන් ගන්නවා උදේ නැගිටිපු වෙලාවල හැන්ද වෙනකම් සතිය කැඩෙන්නේ නැහැ, කඩන්න නැතුව ඉන්න පුළුවන්. කඩනවා කිව්වොත් කැඩලා. කැඩෙන්නේ නැහැ කිව්ව කැඩලා නැහැ. අන්න එවැනි අරමුණලත් වීර්යයක් ආපු කෙනාට තේරෙනවා කන බතට ණය නැහැ කියලා. විශේෂම සංඝවංශල වළඳන්නේ අපි අනුන් දෙන බත. ඉතින් අපිට එහෙම අරබඩලද වීර්යයක් නැතුව අපි කුසීත වෙලා කෙලස් වලට ඉඳ දුන්නා නම් ඒතකොට අපි මහවරු මහවරු කියලා බුදුහාමර සද්දේය දෙය වළඳලා අපි මේ කුසීතකමට පැත්තක ඉඳ දෙනවා නම් මහවරෙක් වෙනවා. හැබැයි බුදුසෙනාසීම මේ ඕගොල්ලන්ට වෙන්න අපිට බයින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දවසට එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කරනවා නම් කන දෙයට ණය නැහැ කියලා. ඒ තරම් එක චිත්තක්ෂණයක් භාවනා කරන එකෙන් අර ඔක්කොම ණය ගෙවනවා. ඉතින් හිතන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් අපිට යම් සතියකින් ජීවත් වෙන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අපේ දරුවෝ ගැන, අපේ දුවලා ගැන, අපේ පුතාලා ගැන කොච්චර සතුටු වෙනවද? ඒකනේ අපි බුදුහාමරණ දෙන්න තියෙන උපස්ථානි ගෞරවේ එචා මේ සති මාත්‍රා වැඩි වෙනවනම් අරබලද විරිය වැඩි නම් වෙහෙස වෙයි කියලා හිතන්න එපා කිසිම වෙහෙසක් එන්නේ නැහැ. මොකද ඒක ලොකු සංහසේ ලියලා තියෙනවා සතියෙන් ගත කරනකොට ඒ ඒ චිත්තක්ෂණේ විස්්‍රාම වෙනවා කියලා. සතියෙන් ඕනතරම් වැඩ කරලා බලන්න මහන්සියක් දැනෙන්නේ නැහැ. මහන්සියක් දැනුණා නම් අධික බලාපොරොත්තු සහිතව ඊටපදව දෙවැත්තෙන් පත්තු කරනවා. සතියෙන් කරනකොට අරඹලද වීර්ය නැත්නම් ඒකට ලියා ගන්න වචනේ විස්රාමයි. මොනවා කරොත් විස්රාම වෙනවා. අට්ටිකත්වා මනසිකරෝති හැමදේම මෙනේ කරන්න යන්නේ අර්ථය ඇති දේ මෙනේ කරනවා මෙනේ කරන්න ඕන නැත්නම් අතාරින්න. ඔටෝ පයිලටින් වැටෙන්න ආරින්න. භවනට යන්න ආරින්න. අවශ්‍ය නම් ආයෙ නැගිටලා දෙනවා. ඒ නිසා මෙනේ කිරීම මෙනේ කිරීම සඳහා කරන්නේ පරෝජනසාර මෙනේ කරනවා නොලී නැත්නම් හිත හැංගෙන්න දෙන්නේ නැහැ. ඉතින් නිදිමතකට හෝ බෑ කියලා හෝ පස්සේ කරන්නම් කියලා හෝ මෛත්‍රී බුදුහමර එනකම් කියලා හෝ මේ රටගේ මහත් බබා එනකම් කියලා එව්ව නැහැ. එව්වට පමා වෙන්න වෙලාවක් නැහැ. මේ දේ කරන්න ගියාම යාට තේරෙන්න පටන් ගන්නවා මේකේ එහෙම නම් ලියවිලා නැහැ. මෙහෙම එක මිනිහෙක් ගෙදරක ඉන්නවනම් අනික් සියලුම දෙනා මේකට හැඩගැහෙනවා. දැන් මේ මෑතක ඉඳලා අදහසක් තියෙනවා මේ ලෝකේ මේ තරම්ම ජඩ වැඩ කරන්නේ මේ තරම්ම පරිසර දූෂණය වෙද්දී මේ තරම්ම ලෝකේ රත් වෙද්දී මේ තරම්ම බේරන්න බැරි තරම් ලෝකේ ආයුධ තරම් මේ මනෝලා විනාශ කරන්න හදද්දී එක් එක් සතිය වඩනවා නම් මුළු ලෝකෙටම සාමයයි කියනවා එක් එක් සතිය වඩනවා නම් ඒ විනාඩ පුළුවන් මුළු ලෝකෙටම සාමය දෙයි මොකද කෙලස් කියන්නේ බහ තුප්පහි જાතියක් කෙලස් කියන්නේ මා දුර්වල දෙයක් සතිය කියන්නේ තමම්ම බලවත් දෙයක් ඒක නිසා අපිට විශාල සෙනඟක් ඕනේ නැහැ එක්කෙනෙක් අදිෂ්ඨාන කරොත් මේ සතිය වඩනවා කියන පුද්ගලික දෙයක් ආත්මార్థකාමී දෙයක් කියලා අපිට ලෝකයා දොස් කියනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දැනට හොයාගෙන යන දේෙන් කියනවා සුළු පිරිසක් මේ ඇති වෙලා තියෙන විලෝපන දිහා බලලා මේකෙන් සංවේග පහලව කරගෙන සතිය වඩනවනම් ඒ අත්තන්න පුළුවන් මේ ලෝකයේ සිටින මේ සියලු විලෝපන වලට මෛත්‍රියෙන් එහෙම නැත්නම් අපි කියන මහා කරුණාවෙන් නැත්නම් අපි කියන සාමාන්‍ය කරුණාව කියලා ප්‍රඥාවෙන් මේකට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා අපි වගේ පුංචි රටක නැත්නම් අපි වගේ මේ පුංචි මිනිස්සුන්ට ওই මහා ලොකු යටිතල පහසුකම් ඕනේ නැහැ. අපිට මහා ලොකු දැනුමක් ඕනෙත් නැහැ. අපිට මහා ලොකු උපකරණ ඕනෙත් නැහැ. අපිට මහා ලොකු දේශපාලන බලතල ඕනෙත් නැහැ. අපිට කිසිම තාන්නමාන මොකුත් ඕනේ මේ වඩන චිත්ත සති චිත්තක්ෂණය හරහා අපේ ඇතුළේ තියෙන ලෝකය සංසිඳනවා. මේ බාහිර තියෙන ලෝකෙටත් පුදුමාකාර සාන්තියක් තියෙනවා. ඒ නිසා අපි ගෙදරට ධාමේ ඕනේ නම්, ගමට ධාමේ ඕනේ නම්, රටට ධාමේ ඕනේ නම්, නගරයට ධාමේ ඕනේ නම්, ඒ සඳහා කළ යුත්තක් කියලා නිකන්නේ ධාමේ වේවා ධාමේ වේවා කියලා යාදිනියදලා හරියන්නේ නැහැ. ඒ භාවනාවෙන් සතු සතිපත් මේක බොජ්ජංග මට්ටමට එනකොට තව එක පියවරයි තියෙන රහත් වෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගේ විතරයි. ඒ කියන්නේ බොජ්ජංගං අති සම්බොච්චංගං කෝ භික්කවේ භාවේති විවේක නිස්සං විරාග නිසිතං නිරෝධ නිසිතං පරිනිස්සකාන පස්සේ ඔය විවේකීව මේ සතිය වඩන්න මේ කාටවත් කහපා දෙන්න කියා ගන්නත් නෙවෙයි විරාග නිසිත සතිය නැතුණ කියලා කලබල වෙන්න එපා ආය හදා ගන්නවා නිරෝධ නිසිත සතිය බව නැතිලා යනවා ක්ෂය වෙලා යනවා වැය වෙලා යනවා ඒකත් බලන්න හිටපන් පරිනිස්සකාන පස්සේ ඔය සතියත් ඔබට අතාරින්න වෙනවා ධම්මෝ විවෝ භික්කවේ පහදබ්බ පගේවා ධම්මෝ මාන්නමිත් උඹ වඩරලද මේ සති සම්බොජ්ජංගයත් උඹට අතාරින්න වෙනවා අධර්ම ගැන කුමන කතාවද එසම මේ සතිය වඩන්නේ නීත්‍ය සුඛ සෝබ නිසා නෙවෙයි කෘත්‍ය සාධනය සඳහා කෘත්‍ය සාධනය කරපුවම සතියත් හැලෙන්නේ නැත්නම් නිවන් ලබන්න බෑ මේ තනලද සතිය හැලුන්නේ නැත්නම් නිවන් ලබන්න බෑ ඒ නිසා අපි තාම වටිනා විදිහට මේක ජීවිතේ උතුම්ම දේ විදිහට සලකනවා හැබැයි ප්‍රයෝජනෙ සලකලා වඩුව ආයුධයක් පාවිච්චි කරනවා වගේ ඒක ලියලා හලන්න පුළුවන් වෙලාවේ හලනවා නම් එයාට තේරෙනවා මේ මැරෙනවයි කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. වස්තු විනාශය කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මේ නිന്ദා මේ අපහාස මහා ලොකු දෙයක් නෙවෙයි. විනාශය නම් මේ සති සම්බොජ්ජංගේ වඩා ගන්න බෑ කියලා කියවනම් ඒක මහා විනාශයක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පුද්ගලිකවත් කරන්න ඕනේ සාමූහිකවත් කරන්න ඕනේ හැකිතාක් දුරට මේ අපි ළඟ තියෙන මේ සති මාත්‍ර සතිය අඛණ්ඩ සතියක් වඩපත් කළා මේක ඉන්ද්‍රිය නැත්නම් නායකත්වයේ දීලා කැඩුනට කමක් නැහැ. ඔකට හිතනක් කරගන්න එපා කියලා බලයක් වාටපත් කරලා අහන්නේ ඒකේ තියෙන වටිනාකම Tamanටම අනුන් කියලා දෙන්නේ නැතුව වටහා ගන්න පුළුවන් තරමට බොජ්ජංගයක් බවටපත් කරගන්න. ඉතින් මේ අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා. මෙතෙක් මේ අහන්ලත් ධර්ම දේශනාව වලියම අපිට හේතු වාසනා වේවා. සිය ලෝකවාසීන්ටත් මේ සතිය පිළිබඳව අපි මේ කරගෙන යන වැඩෙන් නිහඬ වනක් මාර්ගයෙන් sannivedana කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්කම දවසේ ධර්ම දේශනාව අපි සමාප්ත කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.